හි ශිරු දිනාකම තිරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලටයි යන්න හදන්නේ. අයි වගේ වෙලා ගන්නෙ නෑ හඳුන්වා දීමක් කරන්න. අපි ඉල්ලා සිටින ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අදත් සතිವಾರය ආරම්භ කරන විදිහට ඉංග්‍රීසි චිත්‍රණ මේකෙන් පටන් ගමු නැත්නම් සිංහල ප්‍රශ්න වලින් පටන් ගන්න. තිරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ අද දවසට කමඨහන් වාර්තා 16ක් ලැබිලා තියෙනවා. ඉන් 13ක් භාවනාව සම්බන්ධව දෙකක් දේශනෙට සම්බන්ධව වෙනත් ඒවා එකකුයි. ඊයේ ඉතුරු කරපු වාර්තා දෙකක් තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කරන්න ඔබ වහන්සේගෙන් අවසරයි. අපි ඊයේ කල්තපොපේ වයෙන් පටන් ගමු. එසේ අරු ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේ විස්තර කළ සංඥා චිත්ත, දිට්ටි මට්ටම් ගැන නැවතත් පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. අපි යමක් හොඳයි නරකයි ප්‍රියයි අප්‍රියයි කියා දැනගන්නේ Tamanගේ අත්දැකීම් හා ප්‍රඥාවේ තරමටයි සිතේ. Taman ඉන්නේ දිට්ටියකදයි නැද්දයි තෝරා බේරා ගැනීමට මගක් හෝ සංඥා මට්ටමින් එය අවසන් කර ගැනීමට උපදෙසක් දෙනමින් ඉල්ලා සිටිමි. චිත්ත මට්ටම යන්න කුමක් වේද? ditthi යනු කුමක්දයි දැන ගැනීමට කැමතිය. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මුල් කොටසේ ලියලා තියෙන එක අවංක උත්සාහයක් වෙන්න පුළුවන්. නමුත් පරි මේ මාතුකා පිළිබඳ පූර්ණ විග්‍රහයක් නෙවෙයි. මේක එක්කන හිතා ගන්නවා අපි ඉන්ද්‍රංගෙන් සිද්ධ වෙන මේ දැකීම ඇසීම ක්‍රියාවලිය කොහොම සිද්ධ වෙන්නේ කියලා ඒක උගාක් සංකීර්ණ දෙයක්. කෙසේ නමුත් ditthi කියලා කියන එක සංඥා කියන එක ටෙම්පරරි මේ මොනවාද පෙන්නෙක් ලියනවා වගේ මකන්න පුළුවන්. චිත්ත කියලා කියන්නේ පර්මනන්ට් පෙන්නෙක් ලියනවා. ඊට පස්සේ දිටි චිත්ත කියලා කියන්නේ පර්මනන්ට් මාකර් එකක්. ඊට පස්සේ දිටි මට්ටමට ගියාට පස්සේ ගලිය කෙටුවා වගේ වෙනවා. ඉතින් ඒක නිසා හරි වැරදි හදනවා නම් කරෙක් කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ සංඥා මට්ටමේ විතරයි. චිත්ත මට්ටමට යනකොට ගොඩක් ඒක අමාරුතාවයටපත් වෙනවා. දික්ටි මට්ටමට නොකර හැකි පිළියම් නොකර හැකි මට්ටමටපත් වෙනවා. ඊළඟ ප්‍රශ්නය ඊයේ එකක් මේ ඒක නම් භාවනාවට අදාළ නැහැ. ඒත් කියවනවා. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑතක සිට ආනාපාන සති භාවනාව පිළිබඳ අලුත් අර්ථකථනයන් කතනයන් ලැබී ඇත. බොහෝ pāli වචනවලට සම්ප්‍රදායික තේරුම් වැරදි බවත් එම නව අර්ථකථනයන් පිළිගත් පිළිගත් පසුව පසු පිළිගත් පළමු පෙළේ ස්වාමින් වහන්සේලාද අනුමත කරන බවත් පෙනෙන්නට තිබේ. ආශ්වාසයේ යන්නට අස්කිරීම වැනි තේරුමක් දී ඇතයි දැනගන්නට ලැබී ඇත. අනිච්ච වචනයටද අලුත් තේරුමක් දී ඇත. මෙල්බන් නගරයේ විහාරස්ථානයක රැකවරණය ලැබමින් මෙලෙස අලුත් තේරුම් දීම ප්‍රචාරය කිරීමද දායක අපහට ප්‍රහෙලිකාවකින් මෙය ඔබ වහන්සේ හටද දැනගන්නට ලැබී ඇතනම් එයට පැහැදිලි කිරීමක් දිය හැකි නම් මැනවි. තෙරුවන් සරණයි. ඇත්තට මට එහෙම ඔතොරිටි එකක් නෑ එහෙම පැහැදිලි කරලා දෙන්න තරම්. අන්තික ඒ වගේ දේවල් ඒ වගේ තියෙන මත ගැන මේ වගේ සභාවක මත ප්‍රකාශ කිරීම සභාව නොම ගෑම ඉල්ලගෙන පරිප්පු ගෑමක් කියලා මට දායක සභාවේ කට්ටිය කියනවා. ඕක ගැන මත ප්‍රකාශ කරන්න යන්න එපා. ආනාපානෙ ගැන මට අයිති ලෝකයක් නෙවෙයි. ඒ නිසා mind your business be mindful. ඒක තමයි මට මෙච්චර මේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. කවුරු මොනවා කිව්වම අපිට මොකක්. ඒක පොඩ්ඩක් දැනගන්න ඕන නම් මෛත්‍රී බුදුහාමරෙන්කන් ඉන්න දැනට අමාරුයි. ඒ නිසා පුළුවන් හරිය කරගෙන යන්න ඕන කෙනෙක් ඕන දෙයක් කියවදේ. ඒ නිසා මම මත ප්‍රකාශ කිරීමේ වැලකේ සිටන සෞඛ්‍ය හේතු මත. Thank you. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනා කරන්න පටන් අරන් අවුරුද්දක විතර කාලයක් මුල් දවස්වල නොයෙකුත් රූප දර්ශන පෙනුණා පාවී යනවා වගේ දැනුණා ඒ සෑම මොහොතකම සිත මම ඉන්න ඉරියව්වට යොමු කළා ක්‍රමයෙන් ඒවා නැති වී ගියා දැන් මට භාවනා කරන්න පටන් අරගෙන සුළු මොහොතකින් පේන්නේ සුදු සුදු පාට ප්‍රදේශයක් නැත්තම් අඳුර වැටිගෙන එනවා වගේ වැඩි වෙලා භාවනා කරන්න වාඩි වෙලා ඉන්න බෑ. ඇඟට අමාරුයි. නැගිටින්නම හිතෙනවා. එපා වෙන ගතියක් දැනෙනවා. මම දැන් කැමති බණ අහන්න. ඒත් මම කැමති තව දුරටත් මේ ධම අවබෝධ කරගන්න. ඒට උපදෙසක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔය මේ විචේත මේ පාවීම දැන්න වෙලාව නැත්නම් අන්ධකාර දැන්න වෙලාදී කමටහන මොකද්ද කමඨාන සම්බන්ධ මොනවද කියන්න ඕනේ කියලා අපි බලාපොරොත්තුෙන් කන යොමාගෙන අහගෙන ඉනකොට ඒ ගැන වචනයක්වත් නොකර අහල පහල දින ගොඩාක් දෙකකින් වාර්තා පුරවන. ඒ නිසා මම කාටත් ඇහින්න කියන්නේ මේ වගේ ඕන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒවා සිද්ධ වෙනකොට තමන් මේ කමඨාන මූල කරවත්තාට ගත්තේ මොකද්ද? ඒකට මොකද වෙන්නේ? ඒකේ තේමාවෙන් කතා කරන්න යන තාක්කල් හරි අමාරුයි මේ sannivedanayak කරන්න. ඒ නිසා පසුබිම් චිත්‍රය ගැන කතා කරන වෙනුවට මේ භාවනා කරන අරමුණ මොකද්ද? ඒකටම මේ වගේ වෙනකොට මොකද වෙන්නේ කියන විස්තරයේ සහිතව නැවත ප්‍රශ්න ලියලා අහන්නයි කියලා මම ඉල්ලා හිටනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ මෙය මාගේ අත්දැකීමකි. සක්මන් කරන අවස්ථාවකදී මගේ සිරුරේ ඇටකටු සියල්ල එක පහරින් කුඩු වී සුණු වී මල් වෙඩිල්ලක්සේ කුඩා කැබලි වලට කැඩී විහිදී යනවා දුටිමි. ඉන්පසු ශරීරය හිස් ශරීරයේ හිස ප්‍රදේශයේ සිට පපුව ප්‍රමාණයට මැදින් පැලී එයින් වතුර මලක් විහිදෙන්නාසේ මගේ පවුලේ සියලුම දෙනා මව් දෙමව්පියන්ද ගේ දොර සහ රන් ආභරණද ශරීරයෙන් විහිදී ඉවතට යන්නාසේ දුටිමි. ඉන්පසු ශරීරයේ හිස් කුහරයක් හුඹහක්සේ දුටිමි. මෙය වැදගත්ද නැද්ද නොදනිමි. අවදගත් වරහන් තුල තියෙනවා. අවදගත් නම් නොකියුවාට කමක් නැත. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නේ පිහිට ලැබේවා. ඔය ඉස්සලා කියපේ කරනටයි මේ කරනටයි කියන්න තියෙන්නේ එහෙම ඒවා පෙනෙද්දී තමයි ඇවිදින බව කියන එක පේන්න තිබුණාද බලන්න පුළුවන්කම තිබුණාද ගියාද නැත්නම් ඒ තමගේ මූල කර්මස්ථාන මේ පේන උසුළු විසුළු දර්ශන වලින් මොකද වෙන්නේ කියන කාරණාව කියන්නේ නැතුව ওই දර්ශන විස්තර කොච්චර කෙරුවක්වත් ඒක මාත්‍රකාට අදාළ නැහැ. එනිසායි මොන දේත් වෙන්න පුළුවන්. ඒ දේ වෙනකොට තමයි ඇවිදිමින් හිටියා නම් ඇවිදිමින් ඉන්න බව තේරුණාද නැත්නම් වරින් වර හරි යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සිද්ධ වෙන්නේ වම තියෙන වෙලාවෙදීද දකුණ තියෙන වෙලාවෙදීද කියලා මූල කර්මස්ථානට සාපේක්ෂ කරන්නේ නැතුව කතා කරන ඒවාට වල්පල් කියලා කියන්නේ. සම්පප්පලාප කියන්නේ. මාතෘකාවට අදාළ නැහැ. මොකද අපි ඔක්කොමලා මේ කලින් විසගත්ත අරමුණක් තියෙනවනේ. එනිසා කොයි ජවනිකාව ආවත් ඒ Tamange මුලින් යොදාගත්ත අරමුණට මේ මේ සිද්ධි නිසා මොකද වෙන්නේ කියනක ලියන්න උනන්දු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථානයේ හුස්ම රැල්ලයි. සක්මන හා පරියංකය සතියෙන් හිඳිමි. සක්මනින් පසු පරියංකයේදී සිතවිලි හෝ කම්පන චංචල හෝ හිස් බව දෙස ඔහේ බලා සිටිමි. මේ විට හිසෙහි දකුණු පස හා ඇස් වටා ඇතිවන හිරිවැටීමක් වැනි අමුතු ගතියක් නිසා හිසේ තද බවක් සහ බර බවක් අත්විඳිමි. සමහර දිනට භාවනාවෙන් නැගිට්ට පසුද පවතින මේ ගතිය නිසා ඇවිදින විට විසිවෙනවා වගේ බවක් අත්විඳිමි. මේ අත්දැකීමට මා අනුග්‍රහ කළ යුතු ආකාරය පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අපේ මූල කර්මස්ථානයේ යම් විදියකට දැක දැක දන දන ගෙවි ගියාට පස්සේ හුඟක් වෙලාට දිනකට පසුවෙන් තලයේ පේන්න පටන් අරගන්නවා. ආ එතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතර තමන් දැනගන්න ඕනේ මේ දේවල් හරහා මේ ඔළුව එක පැත්තකට අද වෙනවා. ඒ වගේ වෙන හරහා මේක මම මැරිලා නැති බවට ලකුණක්. ඉන්ද කිල්ල නැති බවට ලකුණක්. තීමූර්ජා වෙලා නැති බවට ලකුණක්. ඒ නිසා මේ මූල කර්මස්ථානේ ගියාට පස්සේ මතුවෙන මොනම හෝ දැනීමක් එනවා. මම මැරෙලා නැති බවට අන්නේ දැනුම සතිය පිහිටන බවට සලකුණක් කරගන්න. කරගෙන ඒක ඉරියව වෙනස් වුණත් භාවනා කර්මාක වෙලාවක් නොවුනත් උනත් භාවනා කරනවා කියන එක හිතේ රාමුවේ නැති උනත් ඒ සතිය තියෙන බාට ලකුණක් කරගන්න වුණොත් මේක අපිට සති වර්ධනයේ සතිය වැඩිවීමට අරමුණක් කරගන්න පුළුවන්. ඒක නිසා ඒ මොන විදිහට දර්ශන පෙන්වත් මොන වගේ සත්‍යිද්ධි තිබුණත් ඒක මූල කර්මස්ථානෙම ගෙවි යෑමෙන් පස්සේ එකක් වුණත් නැති එකක් වුණත් ඒ මතුවෙන දේ මත සතිය තියෙනවා නම් Tamanට ගමනක් ඉස්සරහට යන තමයි සිද්ධ වෙන්නේ. එචා ඒක පිළිබඳව සැකයක් එනවා නම් දෙගිඩියාවක් එනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම සතිය නැහැ වෙලා. ඒ නිසා දෙගිඩියාවෙන් තොරව දෙගිඩියාවෙන් නැතිකමට කියනවා විශ්වාසයේ තහවුරු බවට කියනවා අදිමොක්කේ කියලා. පෙරමග පේන්න පටන් ගන්නවා. ඉතින් මේ කාරණාව හේතු කර ගන්නවා සතියට. මේ කාරණා හේතු කරන සතිය ආරමුණට එතකොට යන්න පටන් ගත්තොත් තමයි තේරෙන පටන් අරගනි මේ ජවනිකා මාරුණාට පසුවින්තලේ මාරුණාට සතිය අකණ්ඩව යනවා කියන එක දැනගන්න පුළුවන් නම් එකතුවක් තමයි සිද්ධ වෙන්නේ. වර්ධනයක් තමයි සිද්ධ වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන ආරම්භ කිරීමට කයට සිත පිහිටවාගෙන ඇවිදීම පටන්ගත් ගමන්ම පහසුවෙන් පතුල් වලට සතිය පිහිටයි. ටික වේලාවක් වම දකුණ යයි මෙනෙහි කළ පසු විලුඹ ප්‍රදේශයේ ඉහළට ඇදී යන අයුරුද පාදයේ එසවි නැවත පොළොව මත පතිත වන අයුරුද දැනේ. මේවන විට මෙනෙහි කිරීමකින් තොරවම සක්මන් කළ හැක. සක්මන සක්මන ඉබේම වන බව දැනේ. සක්මනේ හැරෙන අවස්ථාවේදීද සිහිය පවත්වා ගත හැකිය. හැරෙන අවස්ථාවේදී මුළු ශරීරයේම එක විට හැරෙන ලෙස දැනේ. අනෙක් අවස්ථාවලදී පතුල් ක්‍රමයෙන් බිම පතිත වන අයුරු වමෙන් දකුණට ශරීරයේ බර මාරුවන අයුරු උකුල දක්වාම වන චලනයන් නිරීක්ෂණය කළ හැක. විවිධ ඒක විවිධ මතක සිදුවීම් අනාගත සැලසුම් සිතට නැගේ. සමහර අවස්ථාවල ඉක්මනින් සතිය නැවත සක්වනට පිහිටවා ගත හැකි අතර සමහර විට ටික වේලාවක් ගත වී සතිය සක්මනට පැමිණේ. සතිය බාහිර අරමුණු සහ සිතවිලි වල සිට නැවත පායට පැමිණෙන ආයුරු සමහර විටකදී නිරීක්ෂණය කළ හැක. සමහර විටකදී වරහන් තුල විනාඩි 40ක් පමණ ගිය පසු එපා වීමක් නිදිමත ගතියක් දැනේ. වැරදි ඇතොත් නිදොස් කර භාවනාව දිගටම කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. මේ ජීවමේ ත්‍රිත්වම් පලකම සඳහන් කළ තිබුණා හිත පිට ගියාට පස්සේ නැවත අරමුණට එනවා තමාට ඉක්මනට එනවා තමාට ආය වෙලා ගිල්ලා එනවා තමාට එන හැටි දැක ගන්න පුළුවන් කියලා අන්න ඒක විශේෂණය කරන්න ඒක විශේෂණය කරන්න කියන්නේ හිත පිට යෑම වැඩි කරන්න හදනවා කියන එක නෙවෙයි හිත පිට ගිය වෙලාවලක නැවත තමන්ගේ අරමුණ කරා නැවත එන ගමන පිළිබඳව පුළුවන් තරම් විස්තර හොයන සුළු හිටියොත් විස්තර දක්නාසුළු හිටියොත් ඔය නිදිමතත් නැති වෙනවා. භවනාවේ මේ මේ දෙකල් තිබුණා ආධුනිකයෙකුට තියෙන සැකගති කෝලගති නැති වෙලා භවන හරි තලතුණා ගතිකට එන්න පටන් ගන්නවා. ඒ නිසා හිත පිට යාම ගැන නෙවෙයි අපි කලබල වෙන්න ඕනේ පිට ගිය හිත නැවත අරමුණ කරා පැමිණීමේ තියෙන ඒ సౌందర్యාත්මක පැත්ත විසිතුරු පැත්ත බලන්න පටන් අරගත්තොත් භාවනාවේ අලුත් පිම්මක් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා නැවත නිවස බලා ආපහු එන ගමන ගැන වැඩි අවධානයෙන් භාවනා කරන්න කියන්න වෙනවා ඒකට. ගරු ස්වාමින් වහන්සේ මාගේ මූලික කමඨහන වන්නේ හුස්ම ඇතුළු වීම සහ පිටවීම පිළිබඳව සතිය පැවැත්වීමයි. ආශ්වාස ආශ්වාසයේදී ඊතා ලොකු ගුහාවකට සිහින් සුළඟක් වදින්නාසේ යන්තමින් නාසයේ කෙළවර හුස්ම රැල්ල දැනේ. ප්‍රශ්වාසයේදී උණුසුමක් හෝ දැනීමක් දැනෙන්නේ නැත. මෙසේ හුස්ම ඉහළට ගැනීම හා පහළට හෙලීම කරගෙන යන විට සිතවිලි හෝ වේදනා වලින් බාධා ආ විට නැවත මම හුස්ම රැල්ලට සිත ගේනවා විනා ඒවා ගැන සිතනවා කියා මෙනෙහි කරන්නේ නැත. මෙසේ භාවනාව දිගටම කරගෙන යන විට සිත තැම්පත් වුවොත් ආශ්වාසය හා ප්‍රශ්වාසය අගට සිතවිලි නැති සෙලවීමක් නැති හිස් අවකාශයක් දැනේ. මම එහිදී එහි ඇති නිශ්චල භාවය ගැන මෙනෙහි කරමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය පෙනෙන්නට තිබුණොත් එහි පෙනෙන්නට ඇති චංචල භාවය ගැන මෙනෙහි කරමි. මෙසේ හුස්ම රැල්ල තැම්පත් වීම නොවුන දිනක පමණක් හුස්ම රැල්ලේ දිගහා කෙටි බව, හෝ ගොරෝසු බව, හා සිනිඳු බවට සිත යොදමි. ස්වාමීන් වහන්ස මා මේ කරන භාවනා ආකාරයේ වරදක් ඇතොත් පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඒක නිසා අපේ ඉච්ඡිතත්ත්වේ පැහැදිලි වෙනකන් නැත්නම් සතිය පාලනය අතර ගන්නකන් අපි මූල කර්මස්ථානයේ දඩබීම කර ගන්නවා. ඒක නිසා හැකි හැම වෙලාවෙම මූල කර්මස්ථානෙට හිත යොදනවා. ඉතින් මේ ශිල්ප ඉගෙන ගත්තට පස්සේ මූල කර්මස්ථානයත් හිමීට සමහර විටක දිවං වෙලා නැතිලාමත් යනවා. එතකොට නිවැරදි මෙහෙවීමක් කරන යෝගාවචරයා ඒ මූල කර්මස්ථානයේ ගෙවන් වීම සහ මේ නිශ්චල தત્ත්වේ ප්‍රතිපදා විදිනුවා කෙලෙස් අඩු භාවයක් කියලා ගණන් ගන්න. නමුත් සමහරකට මේක බයට හේතු වෙනවා, චකිතයට හේතු වෙනවා. එතකොට කලබල වෙන්න පටන් ගන්නවා. එදීම කලබල වුණොත් එයාට බනහලත් ඒක සුද්ධ කරගන්න ඕනේ. කලබල වුණොත් නැවතත් මූල කර්මත්තාන්ට හිත දාන්න කියනවා. එහෙම කලබල වෙන්නේ නැතුව tempat වීම දන්න යෝගාවචරයකට නම් ආය මූල කර්මත්තාන්ට හිත දාන්න ඕන කමක් නැහැ. ටිකටෝම අනේකයි තියෙන්නේ. නමුත් විශේෂයක් කළ නැත්නම් විශේෂ කාරණාවක් විදිහට මතක් කරන්න පුළුවන්. එimhe Taman ඒක කලබල නොකරත් මේ විවේක තැනින් මේ නිශ්චල තැනින් ආයේ කලබල මතු වෙන බවක් තියෙනවා. ඒ මතු වෙන්නේ මගේ වැරද්දක් නෙවෙයි භාවනා අඩුවීමක්වත් සීල නැතිවීමක්වත් සති නැතිවීමක්වත් නෙවෙයි. ඉබේම දේවල් මතුවෙනවා. යෝගාවචරයෙන් කරබන මේක දිහා බලන හිටියොත් ඒක ඉබේම නැති වෙනවා. ආය මතුවෙනවා. ආය නැති වෙනවා. අන්නේ නැවත මතුවෙන හැම වෙලාවෙදීම ඉස්සල්ල තරම් ගොරෝසු වෙන්නේ නැහැ. ආයතරයක් මතුවෙනවා. ඒක ඊටත් වැඩිය ටිකක් අඩුවේ මතුවෙන. එන්නේ එන්නේ එන්නේ ඒක මතුවීමේ තීව්‍රතාවයේ අඩුවීමක් ගෙවියක් යන නිසා පළවෙනි tempත් වී ඉඳලා එනකොට තියෙන රටාවට වැඩිය නැවත නැවත තැම්පත් වීම එක පරියන්කේ 10ක් 15ක් බලපෙකනා ඒ වගේ මාන දෙක තුනක් දිගේ ඉදිරියට යනවා. ඉතින් හැම වෙලාවෙදීම මූල කර්මස්ථානයේ දඩමීම කරගන්නවා. නමුත් අපස්සට යනකොට මූල කර්මස්ථානයේ අවශ්‍යතාවයක් වෙන්නේ කලබල වුණොත් තැම්පත් වෙනවා, තැම්පත් වුණොත් කලබල වෙනවා කියන ඔය හේතුඵල ධර්මයට වැටෙනවා. එතකොට මේක තැම්පත් වෙන්නේ ආනාපානේ බලලාද මූල කර්මස්ථානයේ බලලාද කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. එතෙන්ට යනකම් නම් ඔය වගේ ඔය ක්‍රමයෙන් තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර 10කට වඩා භාවනා පුරුදු කළ කෙනෙක්මි. පසුගිය වසර 3 තුල ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වූ පසු දිනපතාම වාගේ දවසකට පැයක්වත් භාවනාව සඳහා යොදා ගතිමි. මම ආනාපාන භාවනාව කරමි කියා කීවද මට හුස්ම රැල්ල හරිහැටි දැනෙන්නේ නැත. ඉඳ හිට උදරය පපුව දෙසින් ඊටමත් අපහැදිලි ලෙස යමක් ගමන් කරන ආකාරයක් දැනේ. එම නිසා කයට හිත යොමුකොට මම දැන් මෙතන කියා මෙනෙහි කිරීම වැඩි වශයෙන් කරමි. හුස්ම රැල්ලේ හුස්ම රැල්ල නොදැනීම හිතට තරමක මදිකමක් ලෙස දැනුණද මම දැන් මෙතන කියා මෙනෙහි කිරීමෙන් ඊතා ඉක්මනින් නිශ්ශබ්ද පීස්ෆුල් තත්වයකට සිතපත් වේ. මෙසේ පෑය දෙකක් වුවද කිසිම වෙහෙසක් නැතුව සිටිය හැකිය. ඉඳ හිට බාහිරින් ඇසෙන ශබ්දයක් හෝ සිතවිල්ලක් වුවද මාගේ මේ තත්වයට භාවනා බාධාවක් ඇති නොකරයි. කයේ වේදනාවන් දැනෙන්නේ නැති තරම්ය. මාගේ ප්‍රශ්නය මෙයයි. මේ තරම් කාලයක් භාවනා පුරුදු පුහුණු කළද තවමත් කාම ලෝකයේ උත්සවවලට සහභාගී වීම, නාට්‍ය බැලීම, ගමන් යාම, මිතුරු මිතුරියන් සමග අල්ලාප සල්ලාපයේ යෙදීම කරයි. මේවා වලින් වෙනදා මෙන් ආස්වාදයන් නොලැබුවද මේවා නතර නොකරන්නට පෙළඹෙන්නේ මගේ භාවනාවේ මගේ භාවනාව හරි ලෙස නොකරන නිසාද වරහන් තුල තියෙනවා හුස්ම රැල්ල නොදැකීම සිත තරමක පීඩාවකටපත් කරයි දුක කියන එක අපි වටාම තිබුණද ඇයි ඒ බව අවබෝධ කරගෙන අනවශ්‍ය දේවල් වලට යොදන කාලය ප්‍රයෝජනවත් දෙයකට යොමු කළ නොහැක්කේ සද්ධාවේ අඩුකමද භාවනාව හරිහැටි නොකිරීමද කරුණාකර මේ සඳහා කළ යුතු ක්‍රියා මාර්ගයකට උපදෙසක් දෙන්න තෙරුවන් සරණයි. ඉතින් මේ தත්ත්ව දිගට යනකොට වෙන්න ඕන දේ නම් වෙනවා. ඒක ඒක ස්වභාවික ස්වභාවය ඇති. නමුත් අර සුතුමේ ඥානයේ තියෙන ශිල්පීය ඥානයේ තියෙන එකනට ඒක පාලනයක් ඇතද ඉක්මනට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා මේ ඒ පාටි වලට ගියාට සංගීත සම්දර්ශන කොයි දේ කරත් ඒක වෙනදට වඩා දැනීමක් තියෙනවා. Taman දන්නවා මේක මේ අමෝරාවෙන් වගේ කරන්න කියලා. ඒක නිසා භාවනා දුර්වල නැද්ද භාවනා දුර්වල නිසා මේක වෙනවද කියන එක ප්‍රතිපන්න කාරණාවක්. ඒ නිසා මේකට කියන්න පුළුවන් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තේ විස්තර කරනකොට මේක අවිද්‍යාව මේක වැරදි දෙයක් බව දන්නවනම් කියන්නේ මේ එක පැත්තකින් දැම්පත් කරන්න හදනවා එක පැත්තකින් අවසන් හදනවා. අන්නේ විදිහට අවසන් නැති එකයි කරන්න තියෙන කියන තත්ත්වයට යනකම් සම්මාදිට්ඨිය කාන සංකල්පවලම වෙනසක් ඇති වෙනවා. ඒ සංකල්පවල වෙනස නිසා ධම්ම වාචයෙන්ද පටන් ගන්නවා. කවුරුරි හම්බෙච්චාම ගැළවෙන වචන කතා කරන්න දැනගන්නවා. ඊට පස්සේ සම්මා කම්මන්ත ඔය පාටි ගෝයින් ට්‍රිප් ගෝයින් ඒ වගේ ගැලවෙන ක්‍රමේ තේරුම් ගන්න. ඒ දෙකම ඉගෙන ගත්තට පස්සේ සම්මා ආජීවයේ කියන එක නැත්නම් යහපත් දිවි පැවැත්ම කියන එක තේරුම් ගන්නවා. ඉතින් ඒක සඳහා Tamanට මොන පරිසරයක හිටියත් ඒ දේ කරන්න පුළුවන් ශිල්පී ඥානයක් තියෙනවා නම් ආසනයක් තියෙනවා නම් අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැත්නම් හොඳ වැඩේ ඒ වයින් වැලකිලා දැන් තියෙන කල්යාණ මිත්‍රන්ගේ ඇසුර පතනවා. එතකොට ඉබේම අරක නැතිලා යනවා. ඒ නිසා අපිට ඒ අතේවනාච බාලාණං තීනතාක් පණ්ඩිතානංච සේවන ලැබෙන්නේ නැහැ. ඒකේ දැනගන්න ඕන අසේවනාච බාලාණං කියන එක තමන්ගේ තීන්දුවක්. ඒක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන්නේ. නමුත් ඒ වෙනුවට තමන්ට උවමනාවෙම මේ පණ්ඩිත අසුරක් ඒ කියන්නේ ආජීවය සකස් කරගත්ත කෙනෙක් ඇසුරට ගියොත් මේකට විකල්පයක් ගන්න පුළුවන්. කෙසේ නමුත් මම අර කියපු වාක්‍ය නැවතත් කියනවා. ওই උපක්‍රම දෙකම නෙවෙයිදුවත් ওই ගමන යනකොට ඉස්සරහට යන්න යන්න යන්න යන්න Tamanට මේ ඒ වැරදි වලින් අයින් වෙච්ච නිවැරදි පැත්තට යන ක්‍රමයක් එනවා විශ්වාසිකුත් එක්ක. ඒකට ආනාපානයේ ඇති නැති භාවය නම් බලපෑමක් එච්චර නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව කලක සිට කරමි. සිත සමග කතා කරමි. හිත පිට යන හැම විටම හිත ඔයා මාත් එක්කම ඉන්න. එතකොට මේ කරන වැඩේ විතරක් නිසා ඔයාටත් නිවාඩුවක් තියෙනවානේ කියා මිතුරෙකුට කරුණාවෙන් කියනවා මෙන් හිත කයටගෙන මේ මොහොතේ සිටීමට පුරුදු වී සිටිමි. ඊයේ සක්මනේදී දැනුනේ මාගේ ශරීරයේ පණ නැති දෙයක් නම් හිත ඒ ඇතුලේ ඇති දිග කූරක් මෙන් ශරීරය ඇවිද්දවන බවයි. අද උදේ සක්මණෙන් පසු මා හිත සමග සිටි නිසා නිවුන සිතක නිවුන සිතකින් භාවනාවට හිඳගතිමි. ටික වේලාවකින් මගේ පපු ප්‍රදේශයේ හිස් ලෑල්ලක් වගේ දැනුණු අතර ඒ හිස් වූ මගේ හිත ශරීරයේ දෙස බලා සිටි අතර එහි ස්වභාවය දැනුනේ මෙසේය. කවදාවත් මින් පෙර මේ ලෝකේ නොදන්නා කෙනෙක් මෙන්ද ගොළුෙක් බිහිරෙක් කන්දෙක් වගේ හිත මා දෙස බලා සිටින බවයි. මුහුණේ දාඩිය වැටෙන බවත් කකුල් රිදෙන බවත් වැනි දේ වරින් වර සිදු වුණද ඒවා දෙස හිස් ලෑල්ලක් වූ මගේ හිත ඔහේ බලා සිටියා. ඒ වචනෙන් කිව නොහැකි නිස්කලංක ස්වභාවයක්. පැය භාගයකට වැඩි වේලාවක් එසේ සිටියෙමි. ඉන්පසුෙම මොහොතේම නැති ස්වභාවයේ දෙස බලා සිට සුදු කාඩ්බෝඩ් එකක් මැද තිබුණු තිබුණු අරගෙන සිටි ඇස් දෙක වැසී ගියේය. නින්දට යනවා වැනි නමුත් කලුවරක් නැති ස්වභාවයකට යනවා දැනුනි. පුදුමාකාර නිවුන සිහිල් භාවයකට සිසිල් භාවයකට පත්විය. මොහොතකට නිවන් දැක්කා වැනිය. ඉන්පසු ටිකකින් සුදු පාට ස්වභාවයකට උඩට යනවා වගේ මා පරයන්කේ උඩට ගොස් නැවතීම වැනි දේ සිදුවිය. භාවනාව ඉවර වූ පසුවත් මගේ ශරීරය නොදැනෙන ස්වභාවය ටික වේලාවක් පැවතුණි. උපදේශ පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒ නිසා යෝගාවචරය පුරුදු වෙන්න ඕනේ තමන්ගේම අවමංගල්‍යයට සම්බන්ධ වෙන එක. මැරිලා බටේට ඔළුව දාන අතප්පිට අතත් ධාන මිනියතියෙද්දි තමන්ම ගිහිල්ලා අවසාන ගෞරවය දක්වන. අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva nirojjanti te sangupa samo sukho. ඉතින් heart attack තියෙන කට්ටියට heart attack එනවා. කොලෙස්ටරෝල් තදන කට්ටියට කොලෙස්ටරෝල් තද වෙනවා. ගිඩ්නස් තියෙන කට්ටියට ගිඩ්ඩත් තද වෙනවා. අනිත් එක නිවයියක්. ඉතින් තමන්ගේම මරණයට ඉඳන් හිතලා සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙනව නම් මරණය කියන්නේ ඔය තරම් මහා ලොකු දෙයක් උත් නෙවෙයි. ඔච්චර පෙන්කෙලින්ද හිතෙන්නෙත් නැහැ. ඒ දෙකේම වෙනසක් ඇති වෙනවා. ඒ නිසා වරින් වර තමන්ගේම මරණයට සම්බන්ධ ඕක තමයි යෝගාවචරයේ වැඩේ. තමන් මෙහෙම මැරෙන්නදලා ගිහිල්ලා අවසාන ගෞරවය දක්වන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මෙය සීලේ පිළිබඳ ප්‍රශ්නයකි. උච්චාසයන මහාසයන යන සිල්පදයට වළංගු කොයි වැනි ආසනද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා. ඒක මම හිතන්නේ මේ අපි හුඟක් වෙලාට ආදර්ශයක් විදිහට අරගන්නේ මේ රේරුකාණේ අපත්‍යච ස්වාමීන් වහන්සේගේ අර්ථකතන නමුත් සාමාන්‍යයෙන් උච්චාසයන මනින්නේ ඒ ඒ පුද්ගලයාගේ ධනක් කුස ආසනය ධනක් කුස පුටුව හෝ කොට්ටේ හෝ ඇඳ හෝ ඒ ආසනේ යටවිට්ටම කකුලට වැඩි උසන ධනට වැඩි උසන උස්සාසන විදිහට ගන්න ගන්න අති ගෞරවනීය ස්වාමින් වහන්ස নমස්කාර කරමි. මෙය මාගේ පළමු භාවනා වැඩසටහනයි. එනමුදු දැනට මාස 12ක පමණ සිට ස්වාමින් වහන්සේගේ මූලික උපදේශ පන්තිය සහ ඔන්ලයින් දේශනා සහ question and answer sessions අසා සක්මන පරියන්කේ සහ සාමාන්‍ය ජීවිතයේදී සතිය පුරුදු පුහුණු කෙලිමි. මම ස්වාමින් වහන්සේට කීප විටක් මා ලද අත්දැකීම් ලියා ඇති අතර අමරනාත් මහතාටද කතා කොට කමඨහන් සුද්ධ කරගතිමි. මම වැඩිපුරම සිදු කළේ සාමාන්‍ය ජීවිතයේ හිඳිනා ඉරියව්වට සතිය පුරුදු කිරීමයි. සක්මන. කෙටි දුරක් ඇවිදීමෙන් පසු ඇවිදීම යන ක්‍රියාවලිය નિરાයාසයෙන් ඔටෝ පයිලට් මෝඩ් එකට වැටේ. gediya pitin ඇවිදිනවා යයි කිව හැකිය. මුලදී ඇවිදීම වේගවත් වූද ටික වේලාවකින් පසු වේගය අඩු වී නිදිමත ස්වභාවයකට යයි. පාද එසවෙන සහ තබන අවස්ථාවලදී ඊතා කෙටි නිදි සහ අවදි වීම ආදී වශයෙන් දැනේ. මින් අනතුරුව නිදිමත ස්වභාවය අඩු වී සිතුවිලි කීපයක් ගලා ආවද ඒ සිතුවිලි ඔස්සේ කෙටි දුරක් ගොස් හිස් වී බොල් වී යයි. ඇවිදීම ඇවිදීමේ අවදිය මේ සිතුවිලි අතරද හොඳින් නිරීක්ෂණය වෙයි. සිතුවිලි ගලා ඒම අඩුයි ඔළුව ඊටමත් සැහැල්ලු වෙයි. ඇවිදීමේදී දැනුණු පාද ස්පර්ශයේ සෙන්සිටිවිටි එක අඩුයි. ශරීරය සහ මනස ඊටමත් සැහැල්ලු වී පුළුන් ගොඩක් මෙන් පාවි සුළඟටද විසිවි යන තරම්ය. මේ අතරතුර කිහිප විටක් සිත පිට ගියද කිසිදු පසුතැවීමක් නැත. වරහන් තුල තියෙන නැව ගිලුණත් බෑන්චුන්. මේ අතරතුර රැහැයන්ගේ ශබ්දයට සමාන හඬක් සෑම අවස්ථාවකම ඇසේ. වඩා සතිමත් වන අවස්ථාවලදී එහි තීව්‍රතාවය වැඩි වේ. පරයන්කේ මාගේ මූල කර්මස්ථානයේ ඌයේ පිම්බීම සහ හැකිලීමයි. ළඟදී ළඟකදී සිට සක්මණින් පරයන්කේට පැමිණි විට පිම්බීම හැකිලීම නිරීක්ෂණය නොවි යන්තම් නොදැනී සක්මණින් ලද සැහැල්ලු බව අවදිය සහ රැහැයන්ගේ ශබ්දයට නිමග්න වී ක්‍රමෙන් වාඩි වී සිටින ඉරියව්වට සිතේ. ඉරියව්ව පිළිබඳව සතිය වැඩි වී ක්‍රමෙන් ඉරියව්ව පිළිබඳව ඇති දැනීමද අඩු වී ගොස් දැඩි හිස් බවකට යමි. මෙහිදීද ඊතා කෙටි නිදි සහ අවදිවීම් ස්වභාවයන් නිරීක්ෂණය කළෙමි. නිදි ස්වභාවය තුල සිදු කිසිවක් මතක නැත. නිදි ස්වභාවය තුල සිහිනයක් දකින්වා යයි යන්තමින් මතකයක් ඇතත් ඒවා විස්තර කිරීමට මතකයක් නැත. මෙසේ කීප විටක් වරහන් තුල 10ක් 15ක් වතාවක් එක් පරියන්කයකදී සිදුවේ. සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේදී බොහෝ විට දැනෙන්නේ හිඳිනා ඉරියව්වට ඇති අවදිය හෙවත් වර්තමාන මොහොතයි. එය ඊටමත් ප්‍රීතිමත් ස්වභාවයක්. කිසිදු ආතතියින් නැත. සියලු සත්‍යය කෙරෙහි වෙනදා නොදැනුණු ආදරයක් කරුණාවක් ඉපිද ඇත. බොහෝ විට වර්තමාන මොහොතේ සිටින අතර සිත අනාගතයේ හෝ අතීත අරමුණු කෙරෙන් තොරන් ගැහුවද කිසිදු පසුතැවීමක් නැත. මෙසේ අවදිමත් ස්වභාවයක් සහ මුල් විශ්වයේම එකක්සේ දැනේ. මම කියා දැනෙන ස්වභාවය හරහා බාහිර යමක් දෙස බැලූ විට එකක්සේ දැනේ. බාහිර රූපයක් දෙස වෙනදා බලද්දී ඇති වූ ආකර්ෂණය සහ බැඳීම් අඩු වී ගොස් ඇත්තේ හරියට බාහිර රූපයක් දෙස ස්ක්‍රීන් එකක් හරහා බලන්න බලන්නෙක් වැනිය. නිශ්චල රූපයක් දෙස වැඩි වේලාවක් බලා සිටින විට නිශ්චල රූප රාමු නිශ්චල රූපය රූප රාමු වශයෙන් චලනය වන්නාසේ දිස්වේ. බාහිර රූපය කියන්නේ මෙබඳුම මිරිඟුවක් වූ මායාවක් වූ රූප රාමු ටිකක් දෝයයි සිතේ. රාගයේ සහ ద్వේෂයේ අඩුවීමක් පෙන්눔 කරයි. අරමුණක් නොමැතිව සතිය පිහිටවිය හැකි බවට තද විශ්වාසයක් ඇතිවිය. ගෞරවනීය ස්වාමින් වහන්ස මට දිය හැකි යම් උපදෙසක් ඇතොත් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අමා මහ නිවන් මඟ තවත් නිමම් මගින් මන් තව තවත් සැනසේවා සාදු සාදු සාදු මේකේ වාක්‍යයක් තියෙනවා අරමුණක් නැතුව සතිය පවතින්න පුළුවන් බව සඳහන් කරලා තියෙන ඒ වගේ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් අර නින්දට අවදි වෙන්න පුළුවන් ගතියක් නින්ද නැති වෙලානේ රාගය ద్వේෂය රූප ඔක්කොම තියෙන්නේ නැවතර නින්ද වගේ අවස්ථා මොනවත් නැහැ අන්න ඒකට අවදි භාවයක් වැඩි කරගන්න පුළුවන් අවදි භාවයක් ප්‍රනීත භාවයක්. ඉතින් ඒක නිසා මේ රූප පේනකොට මම ඉන්නේ අවදියෙන් වගේ පේන. මොනම අරමුණක්වත් නැති වෙලාවක සතියක් තියෙනවා. ඒකට අවදි වුණොත් එහෙම ඒ නිසා නින්දකට අවදි වුණා වගේ කියලා. ඒ කියනවා නින්දකට ඒ කෙනෙකුට අවදි වෙන්න පුළුවන් නම් අභිඥා හයම එක සැරේ ලැබෙනවා කියන්නේ. නින්දේ ඉන්නකොට මේ තියෙන ලෝකේ තියෙන බාහිර බාධාවල් මොකුත් නැහැ. ඕන දෙයක් කරන්න මේ කයෙහි ඉන තාක්කල් අපි බරු බැඳා වගේ පොළොවට ඇදලා තියෙන නිසා අර හිස්තැනට අවදි වුණොත් සම්පූර්ණ නිදහසක් තියෙන නිසා පේන වෙලාවදී පේන දේවල් බලන්න. රූප වශයෙන් වේදනා වශයෙන් බලන්න. එසි මොනක්වත් නැති තැනට අවදි වීමේ හැකියාවක් තියෙනවා. ඒක මුගක් වෙලාට කරන්න පුළුවන් ඉන්නේ පරියංක භාවනාවේදී. මොකද අනික් වැඩ ක්‍රියා කරන්නේ නැතුව. නමුත් මම මුලින්දලම කියනවා මේ සක්මණේදී පවා නින්ද සහ විද්‍යාව අතර මාරු වීම තියෙන්නේ කියලා ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ නිදිමත වගේ කියන ගතිය හිතන කියන ගතියට අවදි වීම සඳහා කටයුතු කරන්න පටන් අරගත්තොත් තමන්ට මේ මරණයේ අත්දැකීමක් වෙනත යටිහිත අත්දැකීමක් එහෙම නැත්නම් අපේ තියෙන සියලු කුසලතා පිළිබඳව පූර්ණ ගවේෂණයක් වෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒ හිස්තන්ට අවදි වීම අරමුණක් නැති තැනට සත්‍යමත් වීම හරහා ඒ වගේම අභියෝගයක් කරගන්න කියලා කියනවා තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. මේ මාගේ පළමුවන නේවාසික භාවනා අත්දැකීමයි. මා මූල කර්මස්ථානයේ ලෙස ගත්තේ ආනාපාන සතියයි. ඉබේ සිදුවන ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බලා සිටීම කළ නමුත් වැඩමුළුවේ පළමු දින අත්දැකීමෙන් මා තේරුම් ගත්තේ නිරීක්ෂණය කරන අතරතුර ආශ්වාසය හා ප්‍රශ්වාසය වරින් වර මා බලහත්කාරයෙන් පාලනය කර බවයි. වැඩමුළුවේ දෙවැනි දින උදෑසන අහම්බෙන් මෙන් නාස්කුහරේ දිගේ ඊතා සියුම්ව ඉහළ පහළ ගලන වායු ධාරාව මට නිදහසේ දැනෙන්නට විය. ඒට මා බලපෑම් කළේ නැත. මා නාසයේ නාසයේ මුලට මාගේ පිටියත්ල තබා දැනෙන ප්‍රශ්වාසය සහ ඇත්තටම සිදුවන ප්‍රශ්වාසයත් එකක්මයි සැකහැර දැනගත්තෙමි. එය මා එය මාගේ මූල කර්මස්ථානයේ කොට භාවනාව කරගෙන ගියෙමි. නොනවතින රැහැයි නාදයක් ඇසුණු අතර මා එයට ප්‍රිය කෙරුවෙමි. අනෙකුත් ශබ්ද නැසී ගිය අතර හුස්ම හැර වෙනත් කිසිවක් ගෝචර නොවුනි. එලෙසම ටික වේලාවක් ගත වූ පසු තිගැස්මක් සමග ක්ලාන්ත ස්වභාවයක් ලෝකයේ දෙපසට සෙලවෙන බවක් දැනුනි. මා දැන් දැන් ඇද වැටේ යන හැඟීමක් දැනුනි. ඉන්පසු මා අස් මා ඇස් ඇර බැලුවෙමි. ලෝකයේ දෙපසට සෙලවෙන බව දිගටම දැනුනි. මා මා මාගේ කර්මස්ථානයේ අතහැර දමා ටික වේලාවක් ගත වූ පසු සෙලවෙන ස්වභාවයේ ඉබේටම නතර වුණි. මද වේලාවකට පසු නැවත මා මගේ මූල කර්මස්ථානයට පැමිණීමි. ඉන්පසු ඊතා සුළු ශබ්දයකට හෝ වෙනස් වීමකට පවා හිත දිව යන්නට පටන් ගත්තේය. එලෙසම කිසිම සම්බන්ධයක් නැති සිතවිලි හෝ අරමුණු වලට සිත ගොස් තිගැස්සී යලි මා සිටින ඉරියව්වට සිත පැමිණෙන්නට පටන් ගත්තේය. කොපමණ වේලාවක් සිත වෙනත් අරමුණු වල පිහිටියේද යන්න නොදැනිමි. පරයන්කයෙන් පසු පරයන්කේ පසු භාගයේ දිගටම මේ සිදු වූ අතර මුල් භාගයේ මෙන් ප්‍රසන්න අත්දැකීමක් නොඋනි. බාහිර ශබ්ද නිසා වෙනත් දිශාවලට දුවන සිත මූල කර්මස්ථානයට යලි ගත හැකි ආකාරයක් පැහැදිලි කර දුන මැනවි. ඔබ වහන්සේට නිරෝගී භව අත් වේවා. ඔයිද අපි අන්තිම ප්‍රශ්න විතරක් අරගෙන සාකච්ඡා කරුවොත් පිට දෙයකට හිත යනවා කියන එකට හිත බය වුණොත්, පශ්චාත්තාප වුණොත්, කම්පණය වුණොත් අපව ගන්න තියෙන අවස්ථාව අඩුයි. ඒක නිසා අපිට හිත සකස් කරගන්න පුළුවන්ද? හිත පිට ගියේ මගේ උමනාට නෙමෙයි. ඒ නිසා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වීමෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ. නිසා පශ්චාත්තාප නොවි ඒ ඉන්න තැන පිට ගිහිල්ලා ඉන්න තැන ඉඳලා නැවත අරමුණට ගෙනීමේ ක්‍රියාවලිය දිහා බැලුවොත් පශ්චාත්තාපීචිත කවදාකවත් ඒක කරන්න බෑ. පශ්චාත්තාපීචි නැති හිතට අපව අරමුණට ගන්න කිසිම බාධාවක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒක නිසා යෝගාවචරයට කළ හැක්කක් තියෙනවා. ඒ හැක්ක කළ හැකි භාවය පිපිලා ඉන්නේ, ජීුණු වෙලා ඉන්නේ ඊට පිට ගියා කියලා පශ්චාත්තාප නොවෙන දෙයක්. ඒ නිසා මේ ප්‍රමාදේ අමාදේන කම්පතිටි කියලා මේකට සාරිපුත්‍ර සාන් සදාගත් වෙනවා පමාවට වැටුණාට හිත පිට ගියාට කම්පා නොවී ඉන්නේ කියලා. එසකොට හිතට අමුතුම පණක් ලැබෙනවා, තිරියම් භාවයක් ලැබෙනවා. නරක තැන ඉඳලා නුපුරු තැන ඉඳලා ගෝචර නැතන ඉඳලා ගෝචර තැනට ගෙනත් තියාගන්න. ඉතින් ඒක තමයි ඉතින් ආධ්‍යාත්මික මේ ඉක්මීම කියලා කියන්නේ. ඉතින් පිට යන එක නතර කරන කාටවත් බෑ. පිට ගිය හැම වෙලාවෙම ගෙනත් තියන්න ඕනේ. මෙතනයි මට ගෙනත් තියන්න පුළුවන්. මට හිත පිට ගියම් පිට පශ්චාත්තාවයක් නැහැ කියන මේ කරුණ තුන සාතික වුණා නම් එයාට ඒ සාතිකෙන් ප්‍රකාශ කරපු ගම මගේ හිත පිට ගිය සද්දයකට මං පිටින් දන්නවා හිත පිට ගිහලා තියෙන සද්දයකට කියලා මගේ පශ්චාත්තාවකුත් නැහැ මං ගත්ත හිත ආයෙත් අරමුණට කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් නම් පුදුමාකාර ආත්ම විශ්වාසයක් එනවා ඒ ඒ වැඩ පිළිවෙල හරි පෙළ ගසගත්තට පස්සේ මායයටවත් බාධා කරන්න බෑ මොනම කෙලෙසයකටවත් බාධා කරන්න බෑ නිසා ඒක තමයි ඊගාව පියවර වෙන්න ගරු ස්වාමින් වහන්සේ ඊයේ හවස සිට හිඳගෙන ටික වේලාවක් යන විට කොන්දේ සහ කකුලේ වේදනා හටගත්මි. කොන්දේ වේදනාව දිහා බලාගෙන සිටි විට එය తాවකාලිකව නැති වී ගියේය. ඉන්පසු කකුලේ වේදනාව දැනිනි. එවිට කොන්දේ වේදනාව නොදැනිනි. මේ ආකාරයට මාරුවෙන් මාරුවට වේදනාව පැමිණියේය. පැයම එදෙස සිත යොමු කරගෙන සිටියෙමි. මේ මාගේ මුල්ම භාවනා වැඩසටහනයි. වේදනාව නැති කර ගැනීමට නිවැරදි මඟ පහදා දුන මැනවි. තෙරුවන් සරණයි. භාවනා නොකර හිටපයි කරයි. භාවනා කරලා හිත කායට ගත්තොත් තමයි වේදනාව තියෙන බව දැනෙන්නේ. වේදනාව කරන්න ඕනේ නැත්තම් මොනවාද සැරබීම ටිකක් බිල බුදිය ගත්තාම. මොකක්වත් නැහැ. මොකකට මේගොල්ලෝ භාවනා කරනවාද කියලා මට තේරෙන්නේ. ඒ අප්ප වේවනා කරන්න කිය ඔක්කොම කරදරනේ. කදාක නැතර රිදෙන පටන් ගන්නවා. හිත පිට යන පටන් ගන්නවා. නැති සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ආලෝක පේන්න පටන් ඔක්කොම කෝලම් තියෙන සත්‍ය පිහිටියට පස්සේ තමයි. ඉතින් ඒක නැති කරන්න ඕන නම් සත්‍ය පිහිටන්න නැතුව. ඉතින්කට ලෝකෙ කොච්චර උදව් කරනවද අසත්‍ය අමනසිකාරයට. මන්දේට පමාදේට හේතු වෙන දෙයක් කරගෙන හිටපයි ඉවරයි. ඒ නිසා වේදනාව තියෙනකොට බලන්න පැයේම accounts තියෙනවා. මෙහෙම මෙහෙම වුණා මෙහෙම වුණා සත්‍ය හොඳට තියෙනවා. දැන් කරන්න හදනවා වේදනාව නැති කරලා සතිය නැති කරගෙන තියෙන ක්‍රමයක් අහන්න අහනවා මම හැමදාම සුපර් මාකට් ගියාම බලනවා ඒක බඩු සියනවාද කියලා මායින් යන කඩවල් වල නැහැ. කක්ක පැකට් එකක් ඉල්ලනවා. එන හිත ඇදීගෙන එනකොට ආයෙ මේක කක්ක මේක දාගන්නේ කොහොමද? වේදනාවත් අයින් කරලා සතියත් අයින් කරලා ආයෙත් අසත්‍යමත් වෙන්න තියෙන ක්‍රම අහනවා. ඒ වෙනුවට මේ දැනෙන්නේ වේදනාව සතිමත් නිසා. නිසා වේදනාවත් එක්ක රණ්ඩු කරන එක නෙවෙයි තියෙන්නේ. දැන් මේ සති භාවනා කරපු නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ ඉදිරියක් කියන එක තේරුම් අරගෙන ඔක තවදුරටත් වර්ධනය කර ගැනීමට ක්‍රම හොයන එක තමයි අපි මේ සාමූහිකව කරන ප්‍රයත්නය. ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්නය. පරයන්කේදී සැනයකින් සිත සමාධිගත වේ. එය සෑම අවස්ථාවකදීම ඇඟට ශක්තියක් ඒම සමග සිදුවේ. ඕනෑම අවස්ථාවක සිටගෙන සිටියත් මෙසේ සිතූ පමණින් සිත සමාධිගත වේ. කිසිවක් නොමැති තැන අන්ධකාරය දකි. ඇතැම් විට රූප ශබ්ද වලට සිත ගොස් නැවත පැමිණේ. කොපමණ බලා සිටියද මින් ඉදිරියට භාවනාවේ ගම කොපමණ බලා සිටියද මින් ඉදිරියට භාවනාවේ ගමන ඉදිරියට යෑමක් නොදකි. ධර්මයේ ගැන ඊටම් අල්ප දැනුමක් ඇති නිසා ඒටද බාධාවක් ඇතයි වරක සිහියට එයි. අන්ධකාරයේදී කිසිවෙකු බලාපොරොත්තු නොවිය අන්ධකාරයේදී කිසිවක් බලාපොරොත්තු නොවිය යුතු උවත් ධර්ම කමඨහනක් ඔබ වහන්සේගෙන් අයදිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය මේක ලියලා තියෙන විදියට පහසුවෙන් ඒ සමාධියට යන්න පුළුවන් නම් ගිහිල්ලා මේට වඩා තව එක චිත්තක්ෂණයක් ඉන්න මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි එකම තේරුම් ගත යුත්තේ. ඒ කියන්නේ සමාධිය උපයීමේ දක්ෂකමක් නෙවෙයි කියලා දෙන්න ඕනේ උපයාගත් සමාධිය අරසා කිරීමේ ක්‍රමය. උත්ථාන සම්පදා නෙවෙයි ආරක්ෂ සම්පදාව. ඒක නිසා මේ ඇති කරගත්ත දේ කොහෙන්ද නැති වෙන්නේ? ඇයි ආය නැති කරන්න ඕන වෙන්නේ කියලා බලන්න. ඒ ඇති වෙච්ච සමාධියේ නැති වෙන පැත්ත බලන සුළු විදිහට ගත කරන්න. ඒක සම්පූර්ණ ජීවිතේ අලුත් කිරීමක් කරනවා හරියට සමාධිය එනකොට හිතට ජවයක් එනවා වගේ මේ ඇතිවෙච්ච සමාධිය කොහෙන්ද ගෙවෙන්නේ කියන එක සමාධියේ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත බලනද බලනකොට උගාක් අවස්ථාව ලැබෙනවා. ඒක හවට ගියාට අතපල්ලේ වැටෙන්න දෙන්නේ නැතුව දිගට පාත්තගෙන යන්න. මේක භාවනාව පිළිබඳ කොටසේ අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්ස ගියවර වැඩමුළුවේ සිට අවුරුද්දක කාලයක් අකණ්ඩව සතිය පුහුණු කෙලිමි. කාර්යබහුල ජීවිතයක් වුවත් දිනකට පැයක් දෙකක් භාවනාව සඳහා යොදාගත හැක. එදිනෙදා වැඩවලදී හැකිපමණ සතිය පැවැත්වීමට උත්සාහ ගතිමි. මූලික කර්මස්ථානයේ වන ආනාපානයේ ගෙවි ගොස් පැමිණෙන නිශ්චල අවකාශය ගියවර වැඩමුළුවේදී හඳුනා ගතිමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි දිගටම මෙම අවකාශයට යාම ඒම සහ එහි විස්තර පුහුණු කෙලිමි. පූර්ණ සතියකින් යුක්තව එතනට යාමත් නිශ්චලතාවයේ ස්වභාවයත් හඳුනා ගනිමින් රැඳී සිටීමත් නිශ්චලතාවෙන් ඉවත් වී සතිය ගිලිහි යාමත් හොඳින් අධ්‍යයනය කෙලිමි. දැන් මාසයක පමණ සිට අවකාශයට ගිය පසු ක්‍රමයෙන් සතියේ අවධානය නැවත කයට පැමිණේ. සතිය නැවතත් මම දැන් මෙතන කියන focal pivot point එකට බැසගත්තා වැනිය. ශරීරයේ පුරාවට සමස්තයක් වශයෙන් සතිය පැතිරෙන බව හැඟෙන්නේ එහි සීමාව දැනෙන බැවිනි. අනිකුත් ශරීර අවයව විශේෂයෙන් නොදැනේ. මෙය හරියට limitless නිශ්චලතාවය limited space එකකට පැමිණියා වැනිය. අද දිනේ උදේ පරියන්කේදී මෙම අවස්ථාවට මුළු මෙම අවස්ථාවට පසු මුළු ශරීරයේම සිනිඳු තදිස් තද ස්පොන්ජ් එකක්සේ දැනුනි. මීට කලින් හිස් අවකාශයේ හුස්ම රැල්ල ඇති වී නැති වී යන අවස්ථාවල තද ගති සිනිඳු ගති දැනුණත් එය මූලික කර්මස්ථානයේ පිළිබඳ පිළිබඳව පමණි. සක්මන් භාවනාවේදී සතිය පාද ගැටෙන ප්‍රදේශයේ වම දකුණ වෙනස්කම් බලමින් ක්‍රමයෙන් වලලු කර දන හිස කකුල් කොන්ද ප්‍රදේශයට ගොස් මුළු ශරීරයේ පුරාවටම දැනියයි. පා ගැටෙන පීඩණය මුළු ශරීරයටම දැනේ. සක්මන નિરાයාසයෙන් යයි. සක්මන සමග අවට තිබෙන සියලුම සංඥාවලට අවදි වූවක් වැනිය. සක්මන નિરાයාස වන්නේ ගමන් කිරීම ගැන හිතන විට බව දැනෙන්නේ සියලුම දැනීම් මැදට සිතගත් විට සක්මන අපහසු වී නවතින බැවිනි. මුළු ශරීරයේම සතිමත් වීම, වරහන් තුල පැතිරීම, පරියංකේ සහ සක්මන දෙකේදීම සිදුවන බැවින් මෙය මනෝ විකාරයන් නොවන බව දැනුණු නිසා ඔබ වහන්සේ වෙත වාර්තා කරමි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔව් විශේෂයෙන්ම පරියංකේ ඉඳලා මෙන්න මේ ටික තමයි මගේ ඇඟ නැත්නම් මේ මම මේ ටික මම නෙවෙයි කියලා මම සහ මම නොවේ කියන සීමාවට හිත යොදලා බැලුවොත් සක්පනීති නම් ඇත්ත කරගෙන ඉන්න නිසා යම් ප්‍රමාණයකට ඒක අර දෘෂ්ටිමය වශයෙන් පේනවා ඇත්ත එක වහගෙන ඉන්නකොට පේන්න පටන් ගන්නවා මේ සීමාව හරීම අවිනිශ්චිතයි කියලා. මම සහ මම නොවේ කියන සීමාවක් තියෙනවා. අර limitless space එක limited object එකක් දකිනවා වගේ කියලා ලිප්න වාක්‍යයේ ඒ කොහෙද සීමාව කියලා හොයන්න ගත්තොත් සීමාවක් ඇත්තේ නැහැ. ඒකේ වෙලාවට හදාගන්න එකක්. ඔය අවුව තියෙන තැනක පොඩ්ඩක් වාඩි වෙලා එවනැල්ලේ සීමාව පොඩ්ඩක් බලන්න ඔබ හිතන තරම් ඝන බල රේඛාවක් නැහැ. ඒ නිසා බොඳ වීමක් තියෙන එක. ඒකේ බැලුවොත් බොඳ වෙන හරිය ග්‍රේ ඒරියා එක බැලුවොත් එහෙම ඒක එළියක්ද දන්නෙත් නැහැ අන්ධකාරයක්ද දන්නෙත් නැහැ. අපි ඔය හිතන තරම් කිසිම දෙයක සීමාවක් නැහැ. භවනාදී වෙන්නේ සීමා මායියාවල් ඔක්කොම බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වීම සංඥාවල බොඳ වීමක් වශයෙන් තමයි පෙන්නන්නේ. ඉතින් ඒක මේ ඝන බහලම මෙතනමයි මේක මම මේක මම නොවේ කියන තීමාව තියෙන තාක්කල් ওই පංචස්කන්ධේ වැඩ තියෙනවා හැබැයි ඒකයි මේක අතර ලොකු සීමාවක් පේන්නේ නැහැ වගේ. නිකන් වලාකුලක අවධානි වාගේ බැලුවොත් පේනවා පංචස්කන්ධෙ තිබ්බට මේ මගේ සහ මග නොවේ කියන ප්‍රදේශය දන්නේ නැත්නම් දුකෙත් දුකත් බොද වෙන්න පටන් ගන්නවා. කොහොම හෝ මම කියනකොටත් ස්ථාවර වෙච්ච චිත්තක්ෂණය තමයි දුක මගේ වෙන්නේ. එහෙනම් තමයි කොහෙදෝ තියෙන දුකක්. අදාළ නැති දුකක් කොටසක් අල්ලගෙන අල්ලගත්ත ප්‍රදේශයේ ප්‍රමාණය කෑ ගහනවා. ලොකු ප්‍රදේශයක් අල්ලලා ලොකුට කෑ ගහනවා. නිකන් ගිනි අඟුරක් අල්ලගත්ත කෙනෙක් වගේ. ඉතින් බලනකොට ඒකේ සීමාවක් නැහැ. අපි විඳින්න ඕන නිසා කොටසක් අල්ල ගන්නවා. අල්ලගෙන ඒ ඒ කොටස විඳවනවා. ඒ නිසා භාවනාවේදී මේ විවේකයට ගියහම බලන්න මේ මමයාගේ සීමාව. ඒක ඒක ක්‍රමයෙන් බොඳ වෙන හැටි ඒක අපි නැවත නැවත ස්ථාවර කරගන්න හදනවා අසාර්ථක ප්‍රයත්න. ඒ නිසා වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝකෙට යන්න ඕනේ. එතකොට ඇතුළ පිටත කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒකට දුක දුක තියෙනවා බෙදාගෙන කන්නේ. ඇදගෙන නාන්නේ. කොහිදෝ තියෙන දුකක් මගේ කියා ගැනීමක් වෙන්නේ මම සහ මම නොවේ අතර සීමා වේ කියලා හොඳට බලන්න සීමාව කොහෙද තියෙන්නේ කියලා. ගරුතර ස්වාමින් වහන්සේ සති ඉන්ද්‍රිය සති බලයක් දක්වා තමන් තුල වැඩි ඇත්දැයි දැනගත හැක්කේ කෙලෙසද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ඔය දේ සති කායගත සතිය විස්තර කරලා දෙනවා නම් එතයි පල්ලෙහා මට්ටමේ තමන්ගේ සතිය මෙන්න මෙහෙමයි කියලා තියෙනවා නම් ඒකට සාපේක්ෂව ඒ ආධාරයෙන් පුළුවන් කියලා දෙන්න. නැත්නම් අහසේ චිත්ත අඳින්න අමාරු. මේ මොන මට්ටමක කොහොම කෙනෙකුටද මේ කතා කරන්න කියලා දන්නේ නැහැ. ඒ නිසා දැනට භාවනා කරනකොට දැනෙන්නේ කායගත සතියේද එහෙම නැත්නම් වේදනානුපස්සනාවද අන්න ඒ පොඩ්ඩක් විස්තර කියලා ගියොත් නම් මේක වැදගත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි මම මේ කියන්නේ තමන්ගේ ඇති මොනවත්ක්වත්ම දෙන්නේ නැතුව මගේ මෙල්ලනවා අසාධාරණයි මටත් ඒකට ඊර්ෂ්‍යා හිතෙනවා ඒ මොනවද ටිකක් දීපන් මෙච්චර භාවනා කරන දවස් තුනක් ඒක දිගිත්තක්වත් මගේ දෙන්න සාංශයි මේ තව පොඩ්ඩක් කරකින් දෙන්න බැරිද කියලා දෙන්නේ නැහැ මටත් අද වෙනවා ඉඳලා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ පැවසුවා අපි මේ හැමදේම දකින්නේ දර්පණයක් තුලින්. අපි දකින්න දෙයක්වත් නැහැ, දකින්න කෙනෙකුත් නැහැ කියලා. දර්පණයක් තුලින් දකින්න දෙයක් නැති වුණත් බාහිර ලෝකයේ දකින්න බොහෝ දේ අපිට ස්පර්ශ කළ හැකියි. බාහිර ලෝකයක් නැහැ කියන්නේ ඒවා සතර මහා ධාතුන්ට බිඳී ගොත් නැවත ශක්තියින් බවට පත්වන නිසාද මේ ගැන සුළු වැටහීමක් හෝ ලබා දිය හැකිනම් කෘතඥ වෙමි ඔබ වහන්සේට තෙරුවන් සරණ මේකෙදි මෙහෙම නිකන් උනන්දු පිට කියන්න පුළුවන් දර්පණයේ පේන රූපේ මම hina වෙනකොට hina වෙනවා නැත්තම් මගේ මූණ එහෙමම නියෝජනය කරනවා එයිසා ඒක සාමාන්‍යයෙන් පණ තියෙන කෙනෙක්ගේ ලකුණු ඔක්කොම පේනවා නමුත් ඒකේ පණ නැහැනේ නමුත් ඒකේ විඥානේ නැහැනේ අන්න ඒ බව දැනගත්තොත් අපි විසින් මවන කිසිම දෙයක විඥානේ නැහැ. ඉතින් විඥානේ නැතිකේ රූපෙත් තියෙනවා අනිත ඔක්කොම ටික තියෙනවා. නමුත් අපි දන්නා මේක පිළිඹුවක් විතරයි. ඒ නිසා බුදුරජාණන්සේ අපිට ආර්දනා කරනවා අපි මේ ජීවිතයත් පිළිඹුවක්, මිරිඟුවක්, මායාවක්, ලීලාවක් විදියට බලන්නේ කියලා. ඒ විදිහට බලනවා විදියට බැලුවට මේ පිළිඹුවක් නෙමෙයි. පිළිඹුවක් කියන්නේ නැති දෙයක් නෙමෙයි. නැති දෙයක් ලෙස. එහෙම නැත්නම් තුච්ඡතෝ, රිත්තතෝ, අනත්තතෝ, පරතෝ ශුන්්‍යතෝ විදිහට බලන්නේ කියලා. ඒ ශූන්‍ය දෙයක් ලෙස බලන්නේ කියලා. තුච්ච දෙයක් ලෙස බලන්නේ. අනු පරතු අනුගේ දෙයක් විදිහට බලන්නේ. එතකොට තමයි තේරෙනවා මේක මගේ කියාගත්තොත් දුක තියෙනවා. නිකන් බලන චිත්තක්ෂණේ ඕක මගේ නෙවෙයි කියපු ගමන් දුකත් මගේ නෙවෙයි. ඒක ඩිස්ක්ලේමර් එකක්. එහෙම නැත්නම් ඩිස්අවෝව් එකක්. ඒ නිසා ඒක බලන් දෘෂ්ටි කෝණයක් බුදුරජාණන් ආශි දෙනවා. ඒ නිදර්ශනේ තමයි තියෙන්නේ කන්නාඩියකින් බලනකොට කන්නාඩිය යහපැත්තේ තියෙන එකේ සජීවී කෙනෙක්ගේ තියෙන ඔක්කොම ටික තියෙනවා. නමුත් කවදාකවත් අපි දන්නේ නැක සජීවී නැහැ කියලා. එහෙම නැත්නම් ඒකට දාර්ශනිකව කියනවා අපිට මේ ඇහැයේ තියෙන ඔපේට ලෝකෙම බලන්න පුළුවන්. නමුත් කවදාකවත් ඇහැට ඇහැ බලන්න බෑනේ. ඉතින් එහෙව් තමන් ගැන තමන්ට බලන්න බැරි ඇහෙන් තමයි මුළු ලෝකෙම අපි බලන්නේ. අපිට ඇහක් තියෙනවා අපි දන්නේ කණ්ණාඩියක් දැම්මොත් විතරයි. නැත්නම් කොහොමද දන්නේ ඇහක් තියෙනවා කියලා? අන්න ඔගේ තන්නේ කර මායාවක් මේකේ තියෙන. ඉතින් අපි ඒකට පණ දීගෙන ඒකට ආත්මයක් පවාගෙන විඳවන එක විතරයි කරන්නේ. ඉතින් බුදුරජාණන් ටිකක් සෙල්ලමට වගේ කියනවා අනුන්ගේ වගේ බලන්න කියලා. පිළිඹුබුවක් ලෙස බලන්න. මිරිඟුවක් ලෙස බලන්න. කෙහෙල් පතුරු තේල් කඳක් විදිහට බලන්න කියලා. ඉතින් එහෙම බලන්න ගියාම පේනවා ඒක අඩු ගානේ නිවන නැති වුණත් හරි సౌందర్యාත්මකයි ජීවිතය අලුත් කරන සුළුයි කියලා. මේ තියෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන මොකුත් නැහැ. තෝ තෝ අරපල කියන රණ්ඩු කරන්න පොළු මුගුරු ගන්න ඕනකමක් නැහැ. ජීවිතය දිහා අලුත් පැත්තකට බලන්න පුළුවන්. ඒක දුරදි කියන ගමනකුත් තියෙනවා. ඇත්තටම. නමුත් පටන් ගන්නකොටම දෘෂ්ටි කෝණය වෙනස් කිරීමෙන් අපිට ගොඩාක් මේ අපි විඳ විඳවන ආතතිය අසහනෙ ගොඩක් නැති කරනවා. අද දවසේ අවසාන ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස උපසම්පදා වී නොමැති ස්වාමින් වහන්සේලාට මුදල් පරිහරණය කළ හැකිද මෙය භාවනාවට අදාළ නැති වුවත් කරුණාවෙන් පහදා දුන මැනවි ඔබ වහන්සේට මේ භවයේදීම නිවන් අවබෝධ වේවා උපසම්පදා වුණත් පරිහරණය කරත හැකි අප්පාව ගොල්ල දෙන්නේ නැති ගම මිදක් අනම්මනන් <laughs> නීසි දාගෙන දැන් වැඩිම උදල් පරිහරණය කරන්නේ ලංකාවේ සල්ලි මේ උපදම්පදා භික්ෂුන් වහන්සේලා තමයි. මොකද උපදම්පදාය ප්‍රශ්න දාති පාවිච්චි කරන්නේ. යථාර්ථේ මම මේ කතා කරා. ඒ නිසා ආයේ අනුපසම්පන්න කතාවක් අනම්බන මොකද අනුපසම්පන්න කට්ටියට පුළු සොරියක් තියෙනවා. මොකද හම් වෙන්නේ නැති නිසා. හම් වෙන්නේ උපදම්පදා හම්දුන ඉතින් පරියන්තය කරනවා. මේ මට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මොකේද කියලා මට තේරෙන්නේ නැහැ. විනය නම් දැනගන්න ඕනේ පොත කියවන්න. විනය නැතුව ලෝකේ තියෙන ප්‍රශ්න ටික ගන්න හදනවනම් මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපි මේ නගා ගන්න හදන්නේ මොකද්ද අපිට මේ සතිය පිහිටවන්න මේකෙන් තියෙන අදාළතාවය කියලා කියනවනම් මම කැමති මේ ඔක්කොම සතිය කඩන්න හද හේතු වෙන දේවල්නේ අඩු ගන්න මුදල් පාවිච්චි කිරීමත් සතිය කඩනවනේ ඊට දේව ගැන කතා කරන එකත් සතිය කඩනවනේ ඉතින් මේ 100ක් හමාරක් සාකච්ඡාවක් කරනට අයි සභාව නොමග යවන්නේ අපිට මේ කරන්න හැකි ඍජු අවංක වැඩක් තියේදී කොහෙද මේ යන්නේ පාර හොඳට තිබේ නම් ඇත්ත හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුල ආවු එක කුසි. මේකට කියන්නේ මං දැක්ක ওই ත්‍රිවිල් වලට දැන් ගහලා තියෙනවා අදාළ නෑනේ. එච්චරයි. ඉතින් හිතා ගන්න තියෙන අපේ වැඩේම අපිට අදාළ නැති දෙයක් ගැන කතා කරන එක තමයි. එදෙන් නෑනේ අදාළ නෑ. මණ්ඩලයෙන් නිවේදනයක් තියෙනවා. මූලික මම ඒ නිවේදනේ කියවන්නම්. මූලික භාවනා උපදෙස් නැවත වඩාත් සවන් දීමට සැලසුම් කර ඇත. එය හෙට හවස 3ට සිදුවේ. කැමති කෙනෙක් වේ නම් භාවනා ශාලාවට පැමිණ අසුන් ගන්න. ස්තුති. දැන් අපිට තව වෙලා තියෙනවනේ තයිතුලා. ඒ නිසා අපිට ඉතුරු සැලසුම් කරපු කාලෙන් ඉතුරු තියෙන වෙලාව. ඒ නිසා මම දීපු උත්තරවල තියෙන අපහැදිලිකමක් ස්ථිර අවශ්‍යතාවයක් හෝ වෙන සභාවට ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවනම් කරුණාකරලා අත උස්සන්නේ. එතකොට අපිට ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න පුළුවන් විසිර යන්න ඉස්සෙල්ලා. අවසරයි ස්වාමීන් වහන්සේ මම හා මම නොවේ කියන එක බලන්න කියලාද කියන්නේ ඒක හරියටම කරන්න ඕන විදිය පැහැදිලි. ආයෙසට ප්‍රශ්නයක් මම මම හා මම නොවේ කියන එක බලන්න කියලාද කියන්නේ ඒක කරන විදිය පැහැදිලි කරන්න. නෑ ඒක ඇත්තටම ඒක සාමාන්‍යයෙන් ආධුනිකයන්ට කියලා දෙන්නේ යම් කිසි කෙනෙකුට අරමුණට හිත දාන්න පුළුවන් නම් ඒ වගේම මේ අරමුණට හිත දැමීම හරහා නීවරණයන්ගෙන් තොර කරගන්න පුළුවන් නම් හිත කාමච්ඡන්ද ව්‍යාපාද ආදී එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මම කරු ප්‍රයත්න හරි දැන් අරමුණ පේනවා එතකොට ඒ අරමුණේ নিমগ্ন වෙලා දැයෙන කාලයක් ඉන්න පුළුවන් ඒකට අපි සමත භාවනාව කියනවා අපි හිතමු යා තවදුරටත් নিমগ্ন වීම සඳහා තෝරගත් අරමුණේ විනාශ වීම බලනවායි කියලා ඒකේ ඒක විවේචනාත්මකව බලනවා කියලා විසද් විදර්ශනාවෙන් බලනවා කියලා එතකොට පේන්න පටන් ගන්නවා මේ කාමේසා කාම අරමුණු කාම සංඥාව අයින් කරන්න ගත්ත මේ අරමුණ දිහා බලාන හිටියොත් මේ අරමුණත් විපරිණාමයටපත් වෙනවා. මේකට බය වුණේ නැත්නම් අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා යනවා. ගෙවිලා ගියාට පස්සේ ඒක නිකන් හාල් ටිකක් කැඳ වුණා වගේ වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය දන්නේ මේ අරමුණමද වෙනස් තත්යකටපත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙන දෙයක් වුණාද කියලා නිකන් තෝන්තු ගතියකට එනවා. එහෙම නැත්නම් බුදුරජාණන්සේ කියන විදිහට අරමුණ රූප අරමුණ රූප සංඥාවක් බාටපත් වෙනවා. රූප සංඥාවක් බාටපත් වෙච්ච වෙලාවේ යෝගාවචරය ඉන්නේ මනෝ ලෝකයක වගේ. අරමුණමද මේ පේන්නේ එහෙම නැත්නම් වෙන එකක්ද ඒකේ විපරිණාමයක්ද කියලා තේරෙන පටන් ගන්නවා. අන්නේ ඒ தത്വෙට ගිහිල්ලත් මේ අරමුණම විවිධාකාර විදිහට සටහන් සහ ආකාර වෙනස් වෙනවා. මේ තියෙන්නේ අරමුණකම ශේයාවක් අරමුණකම මේ සංඥාවක් කියලා දැනගත්තට පස්සේ තේරෙනවා මේ ඔය පේන අරමුණ ආනපන ගෙවිලා හොඳටම තුනී වෙච්ච වෙලාවේ ඒක මගේ නෙවෙයි. ඒක මමත් නෙවෙයි. මගේ ආත්මයක් නෙවෙයි. නේතම් මම නේසෝ අමස්සේ නමේසෝ අත්තා. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක මුර්ගාලා කියනවා. එතෙන්ට එනකන් කියන්න යන්න එපයි කියනවා. අර වුණ හොඳටම තුනී වෙලා ගිහුණ ගියාට පස්සේ තාම අතන මෙතනින් කෑලි තියෙනවා, බත් නෙවෙයි දැන් කැඳ තියෙනවා. එතකොට පේනවා එතකොට විතරයි යෝගාවචරගේ මනස ශක්තිමත් වෙන්නේ මේ தත්ත්වේ තේරුම් ගන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මොකද ආනපන නැතිව වුණත් පණ තියෙනවා වගේ පේනවා සතිය තියෙනවා ඔත් වරින් වර ආනපනිය අතරින් මෙතෙන් කැලි පේනවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි. ඒකට තාක්ෂණික වශයෙන් කියනවා කියන්නේ රූපේ රූප සංඥාවක් වඩපත් වුණාට පස්සේ තමයි ওই මන්ත්‍රය ජප කරන්න කියන්නේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ලෝකයේ ඒක කරන්න ගත්තොත් මහ විශාල විකාරයක් වෙනවා. කවුරු හරි බඩුවක් හොරකම් කරලා මිනිහෙක් මරලා උසාවියට ගියද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියුවට උසාවිය හො ගණන් ගන්න යන්නේ නැහැ. ඒක ඩිමන්ෂන්ගේ අඩු ගානේ සදාචාරයවත් නැහැ. මේක සදාචාර නෙවෙයි. සදාචාරයත් පන්නලගෙන සීල ශික්ෂාවත් පන්නලා සමාධි ශික්ෂාවත් පන්නලා විපස්සනා පැත්තට යනකොට මේ අතර දෙන අමතර උපකරණයක් ටූල් එකක් තමයි ඔය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. පිරිසිදුද? ආනාපාන මේ හින්නලාදී මේ මත වෙන ඔබ්ජෙක්ට්ස් ඉන්නේ ඒවා හරියටම ක්ලියර්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බැරි ඒ එහෙම බැරි කමක් තියෙනත් ඒ කියන්නේ නිකන් මෙයාත් ඒ කියන්නේ පරියන්ක ඉවර වෙලා නැගිටන් පස්සේ හිතන නිකන් හීනයක්ද මොකද්ද මේ කියන්නේ නිින්ද ගිහිල්ලාද මොකද්ද කියලා ඒ වගේ සිටුේෂන් එකක්ද කියන්නේ ඔය ආනාපානේ යම් වෙලාවක හිතනද ආනාපාන රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට මුළු ලෝකෙම තියෙන රූප සංඥා රූප රූප සංඥාවටපත් කරගෙන තමයි ආනාපානෙ දෙන්න යන්නේ. මම නැවතත් කියනවා යම් කිසි කෙනෙක් ආනාපානෙ හිත දාලා ආනාපාන රූපය වායෝ පුට්ටබ්බ රූපය රූප සංඥාව පාටපත් වෙනකන් निराවුල්ව ගියා නම් එතකොට මුළු ලෝකෙම සංඥාව පාටපත් වෙලා ඉවරයි. යන හිටත් ඉඳගෙන හිටියත් පරියන්ක හිටියත් අල්ලගත්ත ඒක දිගේ යනකොට ඒක මුළු ලෝකෙටම වෙලා ඉවරයි. ඒ නිසා ඒ වෙලාවේ යෝගාවචර ආනාපාන විතර පිම්බීමක් කිරීම දාලා බැලුවත් මොනවා බැලුවත් සියල්ලම පේන්නේ සංඥා බවට නැත්නම් රූප සංඥා බවටපත් වෙනවා. ඉතින් එතකොට මේ ආ ඒ සියලු දේවල් අනපාන රූප සංඥා වගේ ඇහෙන දකින ඕනම දෙයකට මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියන්න පුළුවන් කියමනෙන් යෝගාවචරයට ගමනේ ඉදිරි ගමනක් තියෙනවා. නමුත් මේ අහන ප්‍රශ්නේ ඒකමද කියලා මට ෂුවර් නෑ. ආයසරයක් වර්ණ ගන්න ප්‍රශ්නේ. ඒ කියන්නේ ආනාපානේ දිගටම බලාගෙන යද්දී එකපාරට අර නැති වෙලා වගේ යද්දී නිකන් වෙන වෙන ඒ කියන්නේ ඩෙන්ටිෆයි කරගන්න බැරි ඔබ්ජෙක්ට්ස් ආනාපානේ පරිබාහිර දේවල් පේනවා. ඔව්. ඒව හරියට ඩෙන්ටිෆයි කරගන්න බෑ. ඔව් ඒව තමයි අපි ඒ වෙලාවට ආනාපාන දීපු එකම තමයි ඒකට දෙන උත්තර. ඒව මමත් නෙමෙයි, මගේත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි. ඔය එතකොට ඒක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? හරියට මට කියන්නේ ප්‍රිය නැහැ මොකද්ද කියන්නේ සංඥාව සංඥාව කියන්නේ නෑ සංඥා ප්‍රශ්න පැත්තකට දාමුකෝ මේ විදිහට ආනපනේ තුනි වෙනකම් බලන්න හිටියා ඒකට බලන බලන දේ තුනි වෙන්න පටන් ගන්නවා නැත්නම් ඒකේ මේ නම් කරන්න බැරි මට්ටමට එනවා ඒ බාටපත් වීම තමයි භාවනා ප්‍රශ්නයක්ද භාවනාවේ ලැබිච්ච උත්තරයක්ද ඒක මට ප්‍රශ්නයක් වුණෙත් නෑ කියන්නේ මම එක දිහා බලන් ඉඳලා නැගිට්ට සමහරලාට නිකන් ඩවුට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක එහෙම වෙනවද? ඒ කියන්නේ එහෙම වෙන කමක් නැද්ද කියලා ඊට පස්සේ ඒක එහෙම වෙනවා. ඒ තමයි ඒක ප්‍රශ්නයක්ද? ඒ වෙනත් මම මේ කරපු භාවනා නිසා මට ලැබිච්ච උත්තරයක්ද කියන එකයි උතන තියෙන්නේ. මම හිතන්නේ ප්‍රශ්නය. ඔව් ඒක තමයි කමඨාන් සුද්ධ කරන එකට තමයි. කමඨාන් සුද්ධ කරලා අහනවා මේ ඊටාම් භාවනාවෙන් නැත්නම් අපි කිව්වොත් භාවනා කරලා බලපුරුසු කෙනෙක් පැත්තෙන් බලන විශාල ජයග්‍රහණයක්. අත ආධුනිකයටම විශාල ප්‍රශ්නයක්. එහෙම නැත්නම් පුහුණු කෙනාට මේක උත්තරයක් භාවනා පුහුණු නැති එක්කනට ප්‍රශ්නයක්. ඉතින් ආයෙ නිසා ඒක වර්ණගා ගන්න තමයි ප්‍රශ්න වර්ණගා ගන්න තමයි. නමුත් මේක විශාල භයානක ප්‍රතිඵලයක මේ භාවනාවක ප්‍රතිඵලයක්. ඉතින් අනිත් දවසේ මේක ඔප්පු කරන තියෙන එකම ක්‍රමයයි. මේක නම් තත් වෙනවත නැසත් මෙතන ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලනකොට ආනපන යම් වෙලාවක බොඳ වෙලා ගියාද ඒතර ලෝකේ තියෙන රූප සියල්ලම බොද වෙලා ගියා. ආනපානෙන් ගියත් එකයි, පිම්බීම හැකිලිමෙන් ගියත් එකයි, වම දකුණෙන් ගියත් එකයි මොනම අරමුණක් හෝ අරගෙන ඒ අරමුණ සංඥා බවට පත් වෙනකන් ගිය කෙනාට තේරෙනවා මුළු ලෝකෙම අල්ලගෙන භාවනා කරන්න ඕනේ. අල්ලගත් එකක් දිගේ භාවනා කරනකොට ලෝකෙම භාවනා වෙලා. මේක ප්‍රශ්නයක් කරගන්නවා කමඨාන් සුද්ධ වෙච්ච නැති කියලා. උත්තරයක් කරගන්නවා කලින් මේක අත්දැකලා සුතමේ ඥානෙ තියෙන එක කරා. ඉතින් මේ භාවනා ප්‍රශ්නෝත්තර කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රයෝජනය ඒක තමයි. ඒක හරියට මතු කරන එක සුද්ධ කරගත්තොත් අපි නැවත නැවත ඒක තහවුරු කිරීම සඳහා නැවත නැවත භාවනා කර කර බලනවා. ඒතර සමණ්ඩම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ වයසේ වැරද්දක් තියෙනවම කරන්න යන්න ඕක හරියට. අවසර සයනන්ස. සයනන්ස මම පරයන්ක භාවනාව කරද්දී ආනාපානය හරි ඉඳගෙන ඉරියව්ව හරි පොඩ්ඩක් බලලා ඊට පස්සේ අර ඇස් දෙක පියාගෙන ඇති වෙන අඳුර දිහා බලාගෙන ඉන්න එක තමයි කරේ. එහෙම ඉද්දී ඊට පස්සේ අ එකපාර ඔළුව නිකන් අර යකාය කම්මල වගේ මහා ප්‍රශ්න ගොඩක් මැද්දේ අර සිතුවිලි ඒක මං ඉන්වෝල් වෙලා ලොකු ප්‍රශ්න ගොඩක්. එකපාර ඊට පස්සේ මට කල්පනා වුණා දැන් මට තියෙන්නේ බලාගෙන ඉන්න නේද? මම පැත්තකට වෙලා ඉතින් මම අතන පැත්තකට වෙලා බලාගෙන යන්නේ ඇද්දී ඒක හරි තවත් ප්‍රශ්නයක් වුණා. මට එතනින් ගැලවෙන්න බැරි වුණා කියලා. ඊට පස්සේ එක එක විතක්ක ਵਿਚාර ධර්ම කරුණු වෙනවා දැන් මේ කොහොමද මම හැන්ඩල් කරන්නේ කියලා. ඒ පාර ඊට පස්සේ ගොඩක් රණ්ඩු වෙවි තමයි ඉතුරු ටික ගෙවුනේ. ඉතින් අර හරි ඊට භාවනාවක් කරගන්න බැරි වුණා. පස්සේ ඔළුව පිටිපස්සෙන් රිදෙන අන්න ඇඟ පණ නැති ගතිය කියන්නේ කයේ වෙනස් වීමක් සිද්ධ වුණා භාවනාවෙන් පස්සේ. තුරන්සන්න. ඔය එකදී මෙන්න මෙහෙම කරුණු දෙකක් අපිට මෙතන පොරොදෙන ගන්න පුළුවන්. එකක් තමයි අර වගේ නිශ්චල විවේක තැනක ඉඳලා ඒක බාහිරට වගේ වගේ ආකස්මිකව එක්ක මානසික එක්ක නාම ප්‍රශ්න එක්ක රූප ප්‍රශ්න මතුවෙනවා. ඒක මතුවෙන්න පුළුවන්. ඒක මතුවෙනකොට න්‍යාම ධර්මයක් තමයි නැවත නැති වෙච්ච ආනාපානෙත් මතුවේ. එතකොට යෝගාවචරයට ඔප්ෂන් දෙකක් තියෙනවා. නැත්නම් ලැහිකි ක්‍රියා දෙකක් තියෙනවා. එකක් තමයි ඕනේ ගිනි අඟුරක් වෙච්චාවයි කියලා ආනාපානෙත් බලනවා මේ අවුලත් බලනවා බලාගෙන ඉන්න පුළුවන්. එමෙ නැත්තම් ඒක සැකන එයා කරන්නේ ආනාපානෙට හිත දාන. ඉතින් ඒක හරි අමාරුයි මේ කිව්වට තේරෙන්නේ නැති ගැතිය නිසා ඒ බුදු පන්දිස් ස්වාමීන් වහන්සේ මේ කියන වචනේ මම හිතන මේ උදව් වෙයි කියලා. Tamanට භාවනාව පිළිබඳ සැකයක් ප්‍රශ්නයක් එනවනම් ආනපාන හිත දාන්න. සැක නෑ මේක වෙන්න දෙන්න පුළුවන් කියලා පිළිගන්න තරම් පළල් මනසක් තියෙනවනම් දෙකම දිහා බලන්න. ඒකෙන් පේනවා යෝගාවචරයේ අත්පදපු අත් විදපු හුරුපුරුදු යෝගාවචරයක් නම් ওই යකාය කම්මල වගේ ආවත් මම ඉල්ලලා ගත් එකක් නෙවෙයිනේ මගේ චේතනාවක ආපු එකක් නෙවෙයිනේ මට තියෙන බලන්නේ. සැකනම් නෑ නෑ මේක හරිද දන්නෙත් නෑ වැරදිද දන්නෙත් නෑ මොකද්ද පාර කියලා සැකනම් ආනාපානට හිත දාන. ඒක මේ ආනාපාන භාවනාවේ නිමිත්ත විශේෂයෙන් වැඩ ගන්න තව අවස්ථාවක්. ඒකට හේතුව මොකද? නිශ්චල වෙලා ආනාපාන නිශ්චල වෙලා විවිකයට ගිහිල්ලා කොත්තනින් අවුලක් ආවත් ඒ අවුලත් එක්කම නැවත ආනාපානෙත් ඉස්මතු කරලා දෙනවා. අන්නේ වගේ වෙනකොට Tamanට ඕනේ නම් සැක නැත්තම් ওই අවුලට යන්න හරි. මොනක්වත් වෙන්නේ නැහැ. සැකනම් තමයි මෙතෙන්ට එනකන් උදව් කළා වූ මූල කර්මස්ථානයේ ආනපාන හිත දාලා බලනවා. ඉතින් මේක එක එකනට එක එක විදියට උත්තර වශයෙන් දෙනවා කමඨාන් සුද්ධ කරනකොට. ඒ නිසා පොදු විහගෙන ඉන්න එකනට අවුලක් වෙනවා. සමහරට සමහර කෙනෙකුට කියනවා මේ වෙලාවට සැකනම් ආනපාන බලන්න කියලා. තව කෙනෙකුට කියනවා ප්‍රශ්නයක් නැහැ ඕන දෙකට යන්න අරින්න කියලා. එහෙම කියන්නේ ආනපාන බැලීම තරම් බලන්න නැතුව යන තරම් විශ්වාසය තියෙන කෙනාට මේ දෙකම යෝගාවචර ගමනේ පළපුරුදු භාවයේ සහ නැති භාවයේ අතර වෙනසක් තියෙනවා. කොහොමරි මම මෙහෙම කියනකොට තේරෙනවද පොයින්ට් එක? තේරෙනවා හඳුනේ. නම අර යන්න විදියට යන්න දෙන්න කිව්වට ඒ කියන්නේ මම මේ බෝට්ටු වෙනකලා මම ඒ මම වෙලා ඒක කරන්න වෙන්නේ නේ හඳුනේ. මම වෙන්න වෙන්නේ මම මම හිතලා ගත්ත ඒටිවිලි වුණා නන්නේ. චේතනාපූර්වක වුණා නන්නේ මම මේ මම පර්ත්වලදී ඔකට කිව්වේ මගේ දරුවෙක් නෙවෙයි නම් මගේ ගෑණිගේ වුණත් තාත්තයි කොටුවේ අස්සම් කරන්න එපා. ඒක තේරෙන්නේ නැද්ද? ඒක නම් තේරෙනවද? ආ ඒ අර ඒ දින ෂෝක් එකට තන මේගොල්ලෝ හොල්මන් වෙලා ඉන්නේ වෙලා. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. හාමුදුරනේ ටික වෙලාවක් දැන් ඔව් මට ආයාසයෙන් ඒක බලන් ඉන්න පුළුවන්. නෑ කිසි ආයාසයක් ඕනේ නෑ. ආයාස වෙන එක වෙනවනම් ඒක වෙන ප්‍රශ්නයක්. නමුත් මේ ඉස්සරහා මේ වෙන දේ අපේ ගෙදර තමයි දැන් ළමයෙක් කඩන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම අසංකරන්න ඕන තාත්තයි කොට. මුදු පුතු නාටකෙම බැලුවා. ඉතින් මේක වෙලා තියෙන්නේ gedara බබෙක් කනකොම ගෑණිකේ බබෙක් නිසා අනිවාර්යයෙන්ම අසං කරන්න ඕන කියන තරම් පිරිමි අමනයි. ඒක හතර hina වලින් එකක් මේ ලෝකේ තියෙන. ඒ නිසා මේ මගේ හිතට ආවයි කියලා මගේම චේතනාවක් මගේම සංස්කරණයක් මගේම සවිඥානික කියලා ගන්න එක නිසයි මේ කරතරේ මේ වේදිකාව කුලියට දීපු එකක් මේකේ මොන නාටකවන්නක්ද කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒක දුෝකාන්ත වෙන්න පුළුවන් දුක්ඛාන්ත වෙන්න පුළුවන්. මගේ වේදිකාව කියලා නාටකම තියදී මම වේදිකාවට කොට වුණොත් මොකද වෙන්නේ? නාටකංකාර කනපැයෙන්න ගහ උඹ මේ කුඩි ගෙවලා තියෙන්නේ අපේ නාටකමක් කියන්නේ උඹ බලන්න හිටපන් කියන්නේ. අපිට බලන්න බෑ මොකද මගේ වේදිකාව නිසා මම කොට වෙනවා වේදිකාව. ඒ හැම වෙන්න දෙන්න පුළුවන් ද මගේ වේදිකාව කියලා. එහෙමනම් කුලී ගන්න එපා. මන්ද ඒ ඒ ඒ ඒ නිදර්ශන ටිකක් නොම ගැන සුළු ඇති. කෙසේ නමුත් මගේ හිතේ සිද්ධ වෙන හැම දෙයක්ම මගේ නෙවෙයි ඒ නිසා පොතක් තියෙනවා කියවන්න. thought without a thinker අපේ තේන හිතිවිලි වෙන 99ක් 95ක්ම කොහොමද වන්දනියක් වන්දිට අපේ නෙවෙයි. නමුත් අපි 100ට 100%ක්ම හිත කරදර ගන්නවා. ඒ තමයි පෘථජ්ජනයේ තියෙන අමනකම. භාවනා කරන එක නබලන මේකෙන් කොච්චරක් මම හිතලා ගත්තනම් ඒක චේතනාම්බිකවේ කම්මං වදාමි අපි වගේ කියන්නේ තාත්තා කොට අසං කරන්න ඕන එදාට. ඊටු 195 නිෂ්ප්‍රභකලිත දේවල් වලට වගකීම් බාර ගන්න එක තමයි තකතිරුකම කියන්නේ. අමනකම කියලා කියන්නේ පුතත්ජනකම කියලා කියන්නේ. ඉතින් මේක හොඳ අවස්ථාවක්. විවේකීව හිත ඉන්නකොට ඒක පාරට කඩාගෙන එනවා එක්ක වේදනාවක් එක්ක හිතවිල්ලක් එක්ක සංඥාවක්. ආවට පස්සේ අපි කලබල වෙන්නේ මම කරගත්තොත් විතරයි. බල්ල බල්ල බල්ල බල්ලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන දෘෂ්ටිය ඒ කියන ජපමන්ත්‍රයේ වෙලාවේ මැතුරුවොත් යකා අහනවා. එතකොට එතකොට තේරෙයි අපි මේ දවසක් පුරා මේ අපි කර අපේ අපේ දිහාට ඔක්කොම මම කියන මගේ කියන මගේ ආත්මය කරගෙන ඇත්තටම විඳින්න බැරි දුකක් විඳින. අපිට අදාළ නැති දුකක් විඳින්න භාවනා කරන එක නම් බලන්න පුළුවන් තරම් නෑ මේ මම චේතනාව සචේතනිකෝ කෙරවනවා කියනවා. අචේතනිකව කරලා කාට හරි කරදරයක් වුණා නම් එයා ළඟට ගිහලා සමාව ගන්නවා. හිතලා නම් කෙරුවේ නෑ. නමුත් හිත අමනාපුණා සමාවෙන්නේ හිත කරදර ගන්නෑ. මොකද මම කෙරුවේ හිතලා නෙවෙයි. ඒ දේ කරන්න මේක මම කරාද කෙරුණාද කියන එක දැනගන්නවා කියන කෝ හිතෙන් තරම් ලේසි නෑ. අපි ධර්මේ නම් අපි බොහොම පැහැදිලිව කියලා දෙනවා සසංකාරික අසංකාරික ભેදේ. නමුත් නිකමට බලන්න මම යකන් දිහා බලනවද මට පෙනුනද කියලා? මම යමක් අසනවද මට ඇහුනද කියලා? මට හිත හිත අතේ යමක් ගැටුණද නැත්නම් ගැට අත ගාලා බැලුවද කියලා මේ තෙන්දි බලනකොට මේ සකර්මක කර්මක බෙහෙදේදී අපි මේ හිතුවත් හිතුණත් දෙකම මම කියා ගන්නවා බැලුවත් පෙනුණත් දෙකම මම කියා ගන්න ගත්තොත් නම් නිවන් දකින්නම බෑ බුදු ඥානසේ කවදාකවත් අපේ account එකට දාන්නේ පිනිච්ච දේවල් වලට බලපු දේවල් වලට විතරයි වාක්‍යන්නේ ඇහිච්ච දේවල් වලින් කවුසල් වෙන්නේ නැහැ අහපු දේවල් වලින් විතරයි වෙන්නේ. ඉතින් මේ දෙක වෙන් කරනවා කියන එක ලේසි නෑනේ. ඒ දෙක වෙන් කරන්න අවස්ථාවක් ඔය දීලා තියෙන අනිත් දවසේ සූදානම් වෙලා යන්න අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යෙ මැවෙන්න පුළුවන්. ඒක මඟ මම කරපු දෙයක් නෙවෙයි. හැබැයි මේක මට බලා ගන්න දීපු ස්වර්ණමය අවස්ථාව. දෙවොත් සම්මා. හොඳ තීරිටි කියුම් බලන්න ඔය කටහඬේ. ස්වාමීන් වහන්සේ මොකක් හරි එම සිතවිල්ලක් එද්දී පුළුවන් තරම් සතිය උප්‍රීමයෙන් අවධානයෙන් ඉඳගෙන ඒක මගේ නොකරගෙන ඒ සිතවිල්ල දිහා පැත්තකටලා බලන් උත්සාහ කරන්න ඕනේ. මට ඇත්තටම වෙච්ච ප්‍රශ්නේ තමයි ආවදුනේ මම එහෙම හිටියට ටික වෙලාවකින් අර ඒක අමතක වෙලා මම ඒකත් එක්ක යන්න ගන්නවා. ඒක කමන්නේ. ඒක ආධුනිකයට අනිවාර්යයෙන් මේක වෙන්න ඕනේ. එතකොට මම ආයි ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත අරගෙන ආයෙ පොඩ්ඩක් බ්‍රේක් එකක් දීලා එතනට ආයෙ එහෙම කරන්න තමයි හිතාගන්නේ. එහෙම නැත්නම් ආනපනට හිත දාන්න. එහෙම නැත්නම් ඉන්නේ ඉරියව්වට දාන්න. ඒ වෙලාවට අර අඩේට ගන්නවා වේ මූල කර්මත්තාන. එහෙම නැහෙනේ. මේ වෙන්න ආරිනවා. මේක මේ මම පැවිදෙන්න ඉස්සෙල්ලා ගියා බලංගොඩ ආනන්ද මෛත්‍රී හමුතු හම්බෙන්න. මං කෙරුවේ වැඩි අසාධාරණ නැති පැය 3ක් එක දිගට මං කතා කරගෙන. ඉතින් ආසයි කතා කරන්න. මොකද ප්‍රශ්න කාපම ඕන පැත්තේ උත්තර දෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මෙතකොට 88 96 93 පටන් ගත්තා 2000 දක්වා ලෝක විනාශයක් සිද්ධ වෙනවා 2000න් පස්සේ අලුත් ලෝකයක් එනවා ඒක බොහොම අර ඊට ඉස්සෙල්ලා තුනින් මිනිස්සු මැරෙනවා තුනෙන් දෙකක් මිනිස්සු මැරෙනවා තුන එකයි ඉතුරු වෙන්නේ ඊගාවට එන නායකයා බොහොම හොඳ කෙනෙක් අරකයි මේකයි කියලා කතා හිටියා ඉතින් මම ඒ වගේ දුවන්සේ කිව්වා මේක වෙන බව දන්නවා ඉතින් නැතර කරන්න බැරිද කියලා හැබැයි ඒක නැත කරන්න බෑ කිව්වා. හැබැයි පචයක් උනේ නෑ ඒක. වෙනම කතාවක්. නමුත් ඊට පස්සේ මේ කවුද ඉතුරු වෙන්නේ කියලා. ඉතුරු වෙන්නේ කිව්වා කාරණා තුනක් තියෙන මිනිහෙක් තමයි ඉතුරු වෙන්නේ කිව්වා. නැත්නම් තුඩෙන් දෙකක් මරන හැදි ගෑවිලාම යනවා. මොකද්ද හේතුව මේ ස්නෝ කැප් එක දිය වෙනවා. කැප් වුණාට පස්සේ වතුර ගලනවා මැදට, නිරක්ෂේ ලොකු වෙනවා, කක්ෂේ පනිනවා. විශාල භූමිකම්පාවක් ගලගලුම් ගොඩක් එනවා මැරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම ඒ වෙනකොට කියලා තිබුණ එකක්. ඒක උනේ නෑ. ටික ටික වෙනවා. ත්‍රිසංස්ක මේ කර්ණ තුන තියෙන මනසයි විතරක් ඉතුරුණු. අනික ඔක්කොම මැරලා යනවා. මොකද්ද කරන්නේ? එක බෙහෙත් බොන්න නැතුව ආහාරයෙන් ශරීරය නඩත්තු කරගන්න දැනගන්න. මොනම බෙහෙතක් හරි බොන්න පුරුදු වෙච්ච මනසට එදාට මිදවන්න. කිසිම යන්ත්‍රයක් උපකරණයක් නැතුව ජීවිකා වෘත්තිය කරන්න පුළුවන්කම තියෙනවන පයින් යන්න අතින් වැඩ කරන්න. තුන්වෙනි එක තමන් ඉදිරියට මොනවා සාධාරණයක් සිද්ධ වුණත් කරබනින්න දැනගන්න. මේක තමයි ඔක් කියන්නේ. Tamange හිතේම নানা ආකාර යක්කු ඇවිල්ලා තොවිල් නටනවා. ගාලල්ල. මම කියන්නේ ගාලල්ල. මොකද මම එන්නේ කියලා නෙවෙයි මම යක්කුට කතා කරලා නෑ. මගේ චේතනාවක් නෑ. ඉතින් ඒකට පුරුදු කරා නම් ප්‍රධාන වශයෙන්ම කුටි කනවා ගෙදර ගෑණි කි. ෂුවර් මුට්ටිය නමන ඔළුවේ ගෙනල්ලා. ඊතර ගෑනට ඕන කරලා තියෙන්නේ මගේ කරදරේ උප ගන්න ඕනේ. මං වෙනුවෙන් කරදර වෙන්න ඕනේ. එච්චරයි කතා දෙ තියෙන ඔප්පු අසකරන්නේ එච්චර තමයි. අපි පුරුදු වෙනවා ඊට පස්සේ පීරියලියට වේනා ගායනා කරාගේ මොනවා වුණත් අලල්ලා. ඔබ දැනගෙන වෙන්නේ නැති නම් කහමතුරු මට කිව්වේ බඳින්න දෙපයි කියලා. මං කට්ටියටත් කියනවා ඉතින් කට්ටිය අහන්නේ නැහැ. එනිසා මේක හොඳම දර්ශනයක් ලස්සනට බේනවා මෙච්චර පිස්සු කරගත්ත හිතේ මහා අසුචි වල කොට දැම්ම වගේ පාට එනවා. ටික වෙලාවක් ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අපි දන්නේම නැතුව ගහගෙන යනවා. ආයෙසරයක් කරා. කොණ්ඩාට දන්නේම නැතුව ගහගෙන යන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක මුළු පෞරුෂත්වයෙන් බලපාන දෙයක්. ඒ විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙම තියෙන අසම්බර භාවය නැති කරන්න පුළුවන් මේ මනුස්සයාට මේක පුරුදු කරා. බුද්ධජනනාච බුදු වෙන ඉස්සල දවසේ හීන හතරක් දැක්ක එකක දැක්ක අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නිසා මේ ලෝකේ තියෙන කිසිම ප්‍රශ්නකට උත්තරයක් දෙන්න අපි බැඳිලා නැහැ. අපිට මේ අපේ ප්‍රශ්න විසඳ ගන්න බැරුව තියෙද්දි කවදා හරි කොහෙදී හරි ඔයගේ ප්‍රශ්න වලට වොරි කරන්නේ කලබල වෙන්නේ Tamange ප්‍රශ්න විසඳ ගන්න බැරි කෙනෙක් විතරමයි. Tamange ප්‍රශ්න ගැන හොඳට දන්න මනුස්සයට ඔය කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපි විසඳුවට ඉවරයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. දැන් පේන Tamange හිතේම මේ එන දේවල් මගෙත් නෙවෙයි. කරවන හිටපන් කිව්වා ටික වෙලාවක් ඉන්නවා. ඉඳලා දන්නේම නැතුව ගිහිල්ලා ඒකේ පැටලෙනවා. අන්නේ පැටලෙන හැටි බලන්න දවසක් ආයෙ කරන්න ආයෙ කරන එනකොට එනකොට එමෙ පැටලෙන ස්වරූපයේ අඩුවක් තියෙනවා. ඒකට තමයි සාසනය කියන්නේ. ඒක තමයි බුදුරජාණන් අපිට රහසෙන් කියන්නේ. පැටලුණාට ගණන් ගන්න එපා. නොපැටලෙන්න හිටපන්. මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි. හැබැයි ඔබ හිතන තරම් ගැලවෙන්නේ නැහැ. හැබැයි මොකද්ද පුංචි ප්‍රගමණයක් තියෙනවා. කරන්න කරන්න කරන්න එකකින් අයින් වෙන ගතියක් තියෙනවා. ඒක ඉවසිල්ලේ කරන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි වහන්සේ දැන් එක සැරයක් කිව්වා ආනාපාන සතිය විදර්ශනා තත්ත්වයෙන් සහ සමත තත්ත්වයෙන් කතා කරන්න පුළුවන් කියලා. ඊට අමතරව මම අහලා කියවලා තියෙනවා ආනාපාන සතිය සහ ආනාපාන සති සමාධි කියලා අවස්ථාවන් දෙක ගැන. ඊට අමතරව අවසානයේ ආනාපාන සති අවසන් කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනයී ලෝකේ අවිජ්ජා දෝමනස්සා කියලා එන විඥා තත්ත්වේනොත් දෝමනස් තත්ත්වේනොත් අයින් වෙලා ඒ කියන්නේ මට හිතෙන එක විදර්ශනා තත්ත්වයක් කියලා ඊට එතනදී මට ගැටලුවක් එනවා අජත්ත කියලා ගන්න පුළුවන්ද හිමිදාවදී නැත්නම් මම කාලයක් තිස්සේ අවුරුදු 4-5ක් තිස්සේ භාවනා කරනවා හිට වැඩි කාලයක් මේක කියවලා සුත වෙලා තියෙනවා. මම මේක පිටස්තරයක් විදිහට මේක දිහා බලනකොට මට හැම වෙලේම දැන් පේන්නේ බයිජා තත්ත්වය විතරයි. අජත්තා බහිද්දා කියලා සහ අජත්ත බහිද්දා කියලා තුන් ආකාරයකට මේක දිහා බලන්නේ කොහොමද කියලා තමයි මගේ ප්‍රශ්නේ. ඔය ආනපානය මේ අභිජ්ජා දෝමනස අභිජ්ජා දෝමනස කියලා කියන්නේ මනාපමනාපද. භාවනා හරි ගියා කියලා මන අපමණාප වෙනවා වැරදුණයි කියලා මන අපමණාප වෙනවා ආනපනේ හම්බුණයි කියලා මන අපමණාප වෙනවා හම්බුණයි කියලා මන අපමණාප වෙනවා ඒක මොකුත් නැතුව හම්බුණා නම් වැඩ ගන්නේ නැත්නම් නිකන් හිටපන් ඔහම යන්නේකයි තියෙන්නේ එතකොට ආනපන විතරක් නෙවෙයි මේ ලෝකේ ඕනම දෙයක් අපිට අදාළ වෙන්නේ මන අපමණාප දෙකට වැටෙනොත් විතරයි එහෙම නැති දෙයක් අපිට බලපාන්නේ ඒ වගේම තමයි දැන් මම කවදා හරි තීරුම් අරගත්තොත් මේ ආනාපානේ භාවනාව හරියෑම නිසා මට සතුට ඇති වෙන හැටි එහෙම නැත්නම් හරියන්නේ නැති නිසා දුක් වෙන හැටි ඕකම තමයි වෙන කෙනෙකුට. ඒක කිසිසේත්ම පුද්ගල වේදයක් නැහැ. යම් ආකාරයකට මට මේක තේරෙන්නේ එහෙම තමයි පිටකෙනුටත් තේරෙන්නේ. ඒ නිසා එක්කෙනෙක් භවනා කරපුවා එයාට මනුස්ස මනසම තේරෙනවා මිසක මගේ මනස කියන එකක් තේරෙන්නේ නැහැ. මනස වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඒක තේරෙනවා මේ පිටසක් එක භාවනා කරනකොට එක්කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් මට ආනපනේ අහුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් මට අහුවෙන්නේ ආස්වාසය විතරයි. මට ප්‍රසවාසය විතරයි කියලා. තව කෙනෙක් කියනවා මට අහුවෙලා ගෙවුනා. හරි හොඳයි. ඊට පළවෙනි එක නත් ගෙවිලා තියෙනවද කියලා දන්නෙත් නෑ. තාම හම්බුනේ නෑ කියලා එයා විශාල පශ්චාත්තාපයට යනවා. අපි ජවනිකායේ කොයි එහෙම නැත්නම් මේ මේ චක්‍රේ කොතනදීද කතා කරන්න කියලා අපි දන්නේ නෑ. ඒ නිසා ලැබීම කෙනෙකුට කරදරයක්, නොලැබීම තව කෙනෙකුට කරදරයක්. ඒ මොකද අපි මේ චක්‍රේ කොතනද ඉන්නේ කියන එක මත. ඉතින් ඒක බලන්න බාහිරත් එක්ක ගලප ගලප යනවා. ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේදී විශේෂයෙන් මේව නැත්තම් අපි හිතමු සත්‍යපාසල වගේ එකට ගිහිල්ලා Taman දන්න ටික පොඩ්ඩලෙමඩ කියලා දෙන්න යනකොට එදාට විතරයි සතිය මොකද්ද කියලා තේරෙන්නේ. මොකද නැත්තම් අපි ඒකපාක්ෂිකව නීතලා තියෙන්නේ. අජත්ත විතරයි. බහිද්දා බලන්නේ නැහැ. බහිද්දා බලන්නේ කාට හරි දන්න අහිංසකව ගිහලා කාට ඇහුවොත් කියලා දෙන්න. කියලා දෙනකොට තේරුම් ගන්න මේ මිනිස්සෙක් මේක තේරුම් ගන්නකොට ඒ තමන්ගේ අවස්ථාව හැටියට ඉඳගෙන තේරුම් ගත්තට පූර්ණ චිත්තයත් එක්ක සලකා බලන්නේ බහිද්දත් එක්ක ගලපන වෙලාවට විතරයි. ඒකට සමස්තේ මම ඉන්න තැන මෙතනයි කියලා තේරෙන්නේ එදාට තමයි. ඒ නිසා බහිද්දා ගැලපීම වෙන්නේ අපි සාමූහිකව භාවනා කරනකොට අනිත් කෙනෙකු දෙයට තාම ඉවසිලින් අහුම්කන් දෙයකට ඉන්නකොට පේනවා. මමත් මේ පරිප්පුව කාලා තියෙනවා. ඒක තේරුම් ගන්න නම් අරයට කියලා දෙන්න පුළුවන්. අයියෝ ඕක වැරදි ඕව කරන්න බෑ. ඒ කතාවක් නෑ. මේ භාවනා ශේෂ්ඨ කිසිම වැරද්දක් නෑ. භාවනා සිත 100ක් පහරි. සිදුවෙන හැම අත්තරද්දක්ම තියෙනවා නම් මම කියන්නේ කෝරතලයක් විතරයි. ඒ මොකද භාවනා කිරීමම පිනක්. භාවනා කළ වැරදුනා කියලා දෙයක් නැත්තේ නෑ. ඒ නිසා අපි ඕනම කෙනෙකුට එහි පස්සිකයි කියලා කියන අයලා කරලා බලන්න කිරීමම පිනක්. ඒක හෙලි කරන්නේ එයා වැරදිලා හරි හෙලි කරන්නේ විශ්වාසය ඇති වෙච්ච දවසට ඒක අපි ජයග්‍රහණයක් අපට කාගාට ප්‍රශ්නයක් හෙලි කර ගන්න පුළුවන් නේ එදාට තියෙනවා බහිද්දා මේ ප්‍රශ්න වැඩ කරන්න ඇති. ඔය මේ ප්‍රිස්පේන් ඉස්සලා මං ආපු වෙලාවේ ලංකා රාමේ මහවිහාරය කරන වෙලාවේදී දවස් 3ක් විතර වගේ නන්දසිරිතර රිට්‍රීට් එකක් තිබ්බේ. තිබ්බට පස්සේ කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ මොකද කෝලගති නිසා. ඉතින් අර පටන් ගන්නකොට උනන්දු කිරීම සඳහා මං කිව්වා මේ ප්‍රශ්නේ කාට ප්‍රශ්නයක් ආවත් එක මානව ප්‍රශ්නයක් ඔක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔක මගේ කරගන්න එපා. සුද්ධ වුණොත් සුද්ධ වෙන්නේ මානවයට. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඕකම කියලා කිව්වා ධම්මජීව හඳු කිව්වනේ මේ ප්‍රශ්නේ මගේ කරගන්න එපා සභාවට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළ විසඳෙනකොට මට විතරක් නෙවෙයි විසඳෙන්නේ ඔක්කොටම විසඳෙනවා. අපි මේ විසඳන්නේ මගේ හිතේ ප්‍රශ්න නෙවෙයි මානවයට තියෙන ප්‍රශ්නයක්. ඒසයක නිතරම අජත්ත බයිද්දා සමුදේ වය වතෙන් සලක සලක ගල්ප ගල්ප යන්න කියලා තමයි බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ කොටින්ම කියනවනම් තනියම නිවන් දකින්න බෑ ඔය කැලීකට වෙලා තනියෙන් භාවනා කරන්න නිවන් දකින්න බෑ නිතරම ලෝකෙත් එක්ක ගැටි ගැටි යනවා ඒසයි බුදුරජාණන්සේ කියලා තියෙනවා පින්ඩපාතේ වැඩබන් ගමට අන්නකොට පේනවා ගමේ මිනිස්සු දුක් විඳින හැටි හැබැයි වැඩි වෙලා ඉන්න එපා පාත්‍රය වුණාට ෂේප් එක. ඒ මොකටද? ඒක ප්‍රඥාව. පිටිපස්ස වදින්නේ මහා කරුණාවයි. එනිසා මේ ගැළපි ගැළපි යන ගමන තමයි මේ ගමනේ මේක තියෙන්නේ. ඒක නිසා මේ අජ්ජත් බහිද්දා කියන්නේ අපි මේ තේරුම් ගත්ත ටික තේරුම් ගන්නත් වෙන කෙනෙක් දඟලන දඟලීද. ඒතර සරුවච්චන් වහන්සේ වගේ කෙනෙක් තේරුම් ගත්ත පැත්ත බලනකොට අපි කොතනද ඉන්නේ? ආන්නේ වගේ විශාල චිත්‍රයේ Taman ඉන්න ඔරියන්ටේෂන් එක ගන්නම් බහිද්දා දැනුම තියෙනවා. ඒ කියන්නේ අපි අපිත් එක්ක භාවනා කරන සීලු සමෝ භාවනා කරන සීලු කෙරේ වෙසේ තම මෛත්‍රී හිතක් ඇති කර ගන්න ඕන. වැඩීමක් කියලා හිතන්න අරගන්න. දැන් එමුණ අපි සතිವಾರි සමා ප්‍රශ්නයක් තියෙන සමනහන එක ප්‍රශ්නයක් තියෙන සමනස සමනස අර නිින්ද ගැන නිින්දට අවදි වෙනවා කියන එක තමයි සමනස මට දුන්නු පිරිසිදු කිරීම ස්වාමීන් වහන්සේ ඒකත් එක්කම එතකොට ස්වාමීන් වහන්සේ මම තව ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මම සාමාන්‍ය ජීවිතේ සතිය පුරුදු කරන එක තමයි වැඩිපුර කරන්න කියලා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ මම තව එකක් බලනවා. ඒ කියන්නේ දැන් ආනාපානෙදී අපි රූපයකට හිත දාලා රූපයේ ගිමන් වෙන එහෙම නැත්නම් රූප ඡන්නා මට්ටමට එනකන් දකිනවා වගේ රූප රූපයකටත් එහෙම නැත්නම් උදාහරණයක් විදිහට මම එතුම වාහනේ ලෝකන යනවා කියලා වාහනේ ලෝකන යද්දි මට ඉස්සරහෙන් මම පහු කරන ගහ කොළක් ඉස්සරහට එන වාහන මේවත් අර ඒ සංඥාවටම දාලා බලන මේවත් දැක්කොත් දැක්කා පමණයි කියලා එතනින් ඉවරයි කියලා මම පොඩි විදර්ශනාවක් කරනවා තමයි. මෙතන මේ කිරීම අර සතියට කරන ගොඩපෙද කදෝරු කමක්ද නැත්නම් නැත්නම් මම ආයි අර හදාගත්ත සතියට කරන කරදරයක්ද කියන එක තමයි සාමාන්‍යයෙන් මට දැනගන්න. නෑ සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං කරන්න බෑ. පේන පේන දේවල් මතක් කරකට හිටියොත්. ඇත්තට ගෙවෙන්න ඕනේ නැත්තම් ඩ්‍රයිවිං කරන්න බෑ. ඕලිය තියාගෙන හිටියොත් මේ ඉස්සරහට එන දේක් කරගන්න බෑනේ. ඒ නිසා ඒක ඩිෆෝල්ට් සිස්ටම් එකක් අපේ ඔළුවේ තියෙන. අපි ඒක හරහා එහෙම වෙද්දි ලෝකෙ එහෙම තියෙද්දි මේ නිත්‍ය සංඥාව මවන්න යෑමෙන් තමයි අපි අනාගතේ. මේ අනිත්‍ය සංඥාව කියන එක මේ ප්‍රകෘතිය. ඥානන්ද සංසිනවා කනේ සද්ද නොරැඳේ, ඇහි රූප නොරැඳේ, හිතේ හිතවිලි නොරැඳේ. ඒ රැඳෙනවයි කියලා හිතාගෙන ඒක දිනු කරගෙන මේ විත්ති විද්‍යාල හදාන මතක තියාගෙන යන්නේ ගියාම විත්ති විද්‍යාල ප්‍රශ්න. හිතින්නේ නැහැ. හිතින්නේ ಜಾතිය බෝ කරන්න අවශ්‍ය ප්‍රශ්න ටික විතරයි. අපේ මනසට එක චිත්තක්ෂණ හම්බෙන තොරතුරු පික්ලස් කාණ නැත්තම් ඩොට්ස් කාණ ගත්තොත් කියලා කෝටි ගන්න. කෝකද ගන්න කියන එක චේතනා සංඥා වේදනා කල්ැතුව තීන්දුව කරලා තමයි ගන්න එක ගන්න. අපිට හිතෙන්නේ මේ අපි ගන්නවා කියලා නෑ ඒකේ කලින්ම තීන්දුව වෙලා. දෙක ඇති වෙන මතක වලින් 150ක් අනිවාර්යයෙන්ම පැවිෂයත කරලා තමතක. එහෙම නැත්නම් අපි කැප hard disk එක ඉවර වෙනවා. ඔක්කොම තියාගන්න බෑ. ඒක අයින් වෙනවා. ඒක default. ඒකේ තියේදී අපි මේ සිංහල බුද්ධ ආගමක් හදන්න හදනවා, දේවල් ඉතිර කරන්න හදනවා. ඉතින් අර ඉස්තර කරපු දේවල් අපි හිතුවට ඒ தත්ත්වෙ හිතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. ඉතින් අපි ඒක දුකක් කරගන්නවා. නමුත් මේක ප්‍රകൃතියම මේකේ අනිත්‍යතාවය කියලා දන්නවනම් ඔකට දුක් ගන්නෑ. ඒකට සතියේ සම්බන්ධ කරන්නේ මෙහෙමයි. අපි විශේෂීක්‍ර වෙනස් වෙන දේවල් අනුව නෙවෙයි මොනවාක්වත් වෙනස් වෙන්නේ නැති தත්ත්වයක් දීලා සතිය ඇති කරගන්නවා. ඒල ටිකක් වෙනස් වෙන දේවල් එක සතිය ඇති කරලා ඇති කරලා ඇති කරලා තමයි අර ඩ්‍රයිවිං කරනකොට වගේ සතියක් දාන්න පුරුදු වෙන්නේ. ඒක ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් වැඩක්. ඒක ආධුනිකයන්ට දෙන්නේ නැහැ. බෑ කියන එක නෙමෙයි වැඩේ. අර ක්‍රමානුකූල උගන්වනවා කියන මොනවත් නැතුව යමක් නොකර නිකන් ඉඳගෙන ඉන්නකොට සතිය වඩලා ඇවිදින ගමන් වගේ කරලා ටික ටික ටික ටික ගියarse කරනවා. ඒක නිසා සමහරුන්ට දිනාපු කර්ම ශක්ති දැන් සංසාර පුරුදු කියන ඒවා කරන්න පුළුවන් වෙන්නේ ඉඳී තියෙනවා. නෝ කාටක් කියලා දෙනකොට අපි මේ වගේ දෙයකින් පටන් ගන්න යන්නේ. පටන් ගන්න ABCD තැනකින් තමයි. දැන් අපි එමනම් අපේ සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි නැවත හතරට එකතු වෙනවා පරියංග භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.